දැයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන සියලු දෙනා මේ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අරියෝ කෝ භික්කවේ සම්මා සමාධින් දේසිස්සාමි සෞපනිසා සපරික්ඛාරා තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමි තීති ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවක් ආරම්භය සලකුණු කරමින් පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාවටයි මේ ධර්ම මාතෘකා විදිහෙන් තියාගත්තේ මේ pāli පාඨය මම උපුටා ගත්තේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉච්ඡ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායට අයිති මහා චත්තාරීචක සූත්‍රය ඇත්තට මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර ටිකක් දිගයි. දීඝනිකායට වැඩි නම් කොටයි. නමුත් සෑහෙන දිග සූත්‍ර. ඉතින් මේ සූත්‍රය <clears throat> මේ වැඩමුළුවේදී අපිට සම්පූර්ණ කරන්නම පුළුවන් වේද කියලා කියන්න බෑ. කෙසේ නමුත් ඒකේ තියෙන කාරණා බොහොම වැදගත් භාවනා ජීවිතයකට ගොඩක් උදාහරණ උපහැරණගෙන හරි දෙයක් නිසා මේ රිට්ටේට ගෙන ඇති වුණත් ඊගාවෙකේදී හරි සූත්‍රයේ දිගට කරන බලාපොරොත්තු වෙනවා. ඉතින් කවුරුත් දන්න පරිදි ඒවා කාට කාටත් පස්සේ අහන්න අවස්ථාව සැලසෙන නිසා දිගට සම්බන්ධ වෙලා පවතින දෙයි කියලා මම ආරාධනා කරනවා. ඉතින් මේ සූත්‍ර පාඨය සූත්‍ර පාළිය සඳහන් කරන විදිහට අරියෝකෝ භික්කවේ සම්මා සමාධින් දේශිස්සාමි මහණෙනි උඹලාට මම ආර්ය වූ සම්මා සමාධිය දේශනා කරන්න හදන්නේ සෞපනිසා සපරික්කාරා ඒක උපනිෂ්ඨේ සම්පත්‍ය සහිතෝ පිරිවර සහිත වූ සම්මා දිට්ඨිය සම්මා සමාධිය ගැනයි මේ ਸਰවචන්සේ මාතුකා කියන්නේ තං සුනාත කියලා ਸਰවචනාංශේ පිරිසට අවධාරණයක් කරනවා ධර්ම ගම්භීරත්වයක් ඇති කරනවා ධර්ම ගෞරවයක් ඇති කරනවා ඒ ආසව් මනාකොට අසාව සාදුකම් මනසිකරෝත හිතේ මනාකොට දරාගන්නයි කියන භාෂිෂාමිති දැන් ඔන්න මම කියන්න හදන්නේ කියලා. ඒ මේ තමයි සරුවචන් වහන්සේ පිරිසට ධර්ම ගෞරවය, ධර්ම ගම්භීරත්වය ඇති කරන හැටි. ඉතින් එතකොට මේ පිරිස දන්නවා දැන් සරුවචන් වහන්සේ බොහොම හිතේ කලස් කරගෙන ඇහ කන හිත කන දෙක යොදවලා අහන්න තරම් වටින ධර්ම කොටාසිකුයි මේ දේශනා කරන්න හදන්නේ කියලා ඒ පිරිසගේ අවධානය ගරුකා භාවනීය තාලෙට තමන්නාසික දිශාවට ඇද ගැනීම සඳහායි සුනාත සාදුකම් මනසිකරෝත භාෂිෂාමීති කියන වචනේ සඳහන් කරන්නේ අසන්නා විසින් පිළිපැදිය යුතු පිළිවෙල සුනාත ධාරේත කියන එකයි කියන්නේ. මනසිකරෝත කියන එකයි මේක සඳහන් කරන්නේ මම දැන් කියන්න හදන්නේ කියලා. ඉතින් ඒ නිසා අපේ මහා චත්තාරික සූත්‍රයේ ප්‍රධාන තේමාව වෙන්නේ ආර්ය සම්මා සමාධිය. ඉතින් මේ විදිහට මාතෘකා තබපු සරුවචන් වහන්සේ කතමෝච බික්කවේ අරියෝ සම්මා සමාධි කියලා සෞපනිසා සපරික්ඛාරා. මොකද්ද මහන්නේ මේ ආර්ය වූ සම්මා සමාධිය උපනිෂේ සම්පatti සහිත ඒ වගේම පිරිවර පිරිකර සහිත වූ ආර්ය වූ සම්මා සමාධිය කුමක්ද කියලා ප්‍රශ්නයක් නගනවා. මේක කියන්නේ කත්තුකම්මිතා ප්‍රශ්න, කත්තුකම්මිතා ශීර්ෂයෙන් නගන ප්‍රශ්න. මෙහෙම දැන් මාතෘකාව තියලා පිරිසේ අවධානය Taman දිහාවට ගත්තට පස්සේ සරුවචනාංශය දැන් මේ ප්‍රශ්න නැගුවට පිරිසේ ඉන්න කට්ටිය කතෝසලා මම කියන්නම් කියලා උත්තර කියන්න යන්නේ මේ දන්නවා මේ ਸਰවචනාංශයේ මේ පිටිසට මාත්‍රකාව හඳුන්වා දීලා අවධානය ගැනීම සඳහා කරන ප්‍රයත්නයක් මෙතන තියෙන්නේ කියලා සර්වචනාංශ මේ ප්‍රශ්නේ නගන්නේ කත්තු කම්මිතා ප්‍රශ්නයක් විදිහට නැත්නම් උත්තර දීම සඳහා මනස එල්ල කරනවා අරමුණට එල්ල කරනවා කතමෝච බික්කවේ අරියෝ සම්මා සමාධි සෞපනිසා සපරිකර මොකද්ද මහණෙනි මම දැන් අර කලින් කියාපු ආර්යෝ සම්මා සමාධිය උපචාර උපනිෂේ සාහිත්‍ය සම්පත් සහිත පරිස්කාර සහිත සෙය්‍යති ඉදං එසේනම් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති ਸਰවචන්සේ සඳහන් කරලා තියෙනවා ආර්ය වූ සම්මා සමාධිය උපනිෂේ සම්පatti සාහිත පිරිවර පිරිකර සහිත සම්මාදිට්ඨිය කියන්නේ ඒ සම්මාදිට්ඨියට පූර්වංගම වෙන්නා වූ සම්මා සමාධියට පූර්වංගම වෙන්නා වූ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දක්වන මුල් හත එල්ල වෙලා මුල් හත එකම හිතක පහළ වෙලා මේ ටික ඒක රස වෙච්ච වෙලාවක තමයි මේ ආර්ය වූ සම්මා සමාධියක් පහළ වෙන්නේ වෙන විදිහකට කියනවා නම් මාර්ග ඥානයක් පෙළ ගැහින්නේ. ඒ පෙළ ගැනීම සඳහා සම්මා දිට්ඨිය සම්මා සංකප්පේට උදව ආධාර කෙරෙන්න ඕනේ. ඒ සංඝා සංකප්පේ හරහා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ඇවතුම් පැවතුම් ටික කාය වාචසික ක්‍රියාකාරකම් පෙරෙන්න ඕනේ සුද්ධ වෙන්න ඕනේ. ඒ අනුව මේ පුද්ගලයාට මේ සම්මා වායාම සම්මා සති කියලා ඒ අනවශ්‍ය අවුල් පාස වලින් තොරව තමන් හම්බෙච්ච මේ මනුස්ස ජීවිතය දීම වෑයම කියන්නේ මොකද්ද? කළ යුත්ත මොකද්ද කියලා වැටහිලා එනවා සම්මා සමා සතිය ඉස්සර වෙනවා. මේ සතිය තමයි මේ සම්මා සතිය තමයි සම්මා සමාධියට ආසන්නම කාරණා වෙන්නේ. ඒ සම්මා සතියත් සම්මා වායාමේ ඊටාදාර ලබනවා. ඒ සම්මා වායාමයේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවයේ කියන එදිනදා ජීවිතයේ අවතුම් පැවතුම් වලින් එහෙම නැත්නම් මාර්ග චිත්තක්ෂණය නම් විරතිචෛතසුක තුනක් වශයෙන් ආධාරෝපකාර කරන්න ඕනේ ඒ සඳහා ඒ යෝගාවචරයේ සම්මා දිට්ඨිය සම්මා සංකප්පයත් කියන යහ දැක්ම සහ යහ කල්පනා පෙළ ගැහිලා තියෙනවා. ආන්නේ විදිහට පෙළ ගැහුනට පස්සේ මේ පහළ වෙන සම්මා සමාධියට කියනවා අරියෝ සම්මා සමාධි කියලා ආර්ය වූ සම්මා සමාධියක්. ඉතින් මේ සමාධිය අපි සාමාන්‍යයෙන් ගණන් ගන්න මේ සමාධිය සරුවචනාංශයේ පහළ වෙන්නේ ඉස්සරලත් ඒ ඉන්දියානු සමාජයේ තිබිච්ච බවක් සාක්ෂි කීපකින් පේනවා. මොකද සිද්ධාර්ථ කුමාරෝත්පත්තියත් එක්කම වගේ සුළු දින ගානකින් පියමාරජුරෝ වප්මගුල් කරන වෙලාවෙදිත් මේ සිද්ධාර්ථ කුමාරයෝ අහසේ පලක් බැඳගෙන දඹ ගහ යට දඹ හේවනේ අහසේ පලක් බැඳගෙන ඉඳලා තිනවා එර සංසාරගතව ගෙන ආපු පුරුද්දට ඒ වාගේම ගිහි අතහැරලා ගිහිල්ලා ඉස්සල්ලා වගේ හම්බෙච්ච ආලාර කාලාමුද්දකාරාම පුත්‍ර වගේ ආචාර්යවරු ගාව හත්වෙනි ධානය අටවෙනි ධානය දක්වා ඒ සමාධිය දිනු පවණු කරන අරූපාවචර ධානය දක්වාම දිනු පවණු කරන ක්‍රම තිබිලා තියෙනවා ඒකේ වගේම බොහොම ගරුභාවනීය ජීවන පැවැත්මක් විදිහට මේ ප්‍රවෘජ්‍යාව බ්‍රාහ්මණික ආගම ඇතුලේ තිබිලා තියෙනවා. නමුත් ඒ පොදුවේ පැවතිච්ච ජන විඥානයේ කවුරුත් වගේ දන්න බ්‍රාහ්මණ ආගම තුල කුල ભેදය එහෙම නැත්නම් ඒ යාග හෝම ක්‍රම බමුණන් අතර ඉතාමත්ම දේශපාලන ආර්ථික වශයෙන් ස්ථාවරකමක් ඇති කරගත්ත විශාල දේශපාලන පද්ධතියක් ආර්ථික පද්ධතියක් තිබිලා තිනවා සම්ප්‍රදායන කුල ඒ බමුණන් විසින් බ්‍රාහ්මණ ආගම ඒ නාම ලැබීමට හේතු වෙච්ච බමුණන් විසින් මේ ශ්‍රමණයන් එච්චර ගරුකල සලකපුවා පේන්නේ නැහැ මේ නිසා හරි අසරණ භාවයකටපත් වෙනවා ඉතිහාසයේදී හැරිලා බලන බෞද්ධයත් නැත්නම් ඉන්දියානු ඉතිහාසය ගැන හොයා බලන ගවේෂකයාත් සෑහෙන අමාරුවකටපත් වෙනවා. කොච්චර අමාරුවකටපත් වෙලාද කියලාද කියනවනම් අද සිංහල බෞද්ධයා පවා නැත්නම් අද තියෙන බුද්ධ ධර්ම ගැන විවෘතව බලන කෙනා පවා බොහෝ විට වැරදි අදහසකට එනවා සරුවචන් වහන්සේ මේ Hindu ආගමේ සම්මා සමාධි භාවනාවත් කර්මేశා කර්මඵලයක් කියන කාරණා බුද්ධ ධර්මයට ගත්තයි කියනවා. ඒක මධ්‍යස්ථව කල්පනා කරන ඕනම කෙනෙකුට එන හැඟීමක් තමයි ඒ දෙක ඒ වෙනකොටත් ඉන්දියානු සමාජයේ තිබිලා ਸਰවඥාන්සේක Hindu ආගමෙන් ණයට ගත්ත දෙයක් කියලා. නමුත් මේක ප්‍රයෝගයක් බව එහෙම නැත්නම් Hindu කාර්යය විසින් කරන ලද නීච තත්වයකට පත් කිරීමක් බව තේරුම් ගන්න තියෙන හේතු සාධක සියල්ල මකලා තියෙනවා. නමුත් ඉන්දියාවේ යම් කෙනෙක් ඉපදිලා ඉන්දියානු ඉතිහාසය හොඳට හදාarලා තියෙනවනම් ඊට පස්සේ ඒ මිනිස්සයා ඉන්දියානු ඉතිහාසයේ බෞද්ධ ආගම පැත්තෙන් බලනවනම් ඒ මිනිස්සයාට ඊට වඩා වෙනස් කතාවක් කියන්න වෙන්නේ කියලා ඉන්දියානු මෑතකදී පළ කරන ලද පොත්වල සඳහන් කරලා තිබුණා. ඒ මිනිස්සයා ඉන්දියන් ජාතිකයේ කොහොඳ පඬිතුයෙක්. එයා බුද්ධ ආගම පැත්ත බුද්ධ ආගම ඇහෙන් බලනකොට කියනවා ඉන්දියානු සමාජය Hindu දැන් වෙනකොට Hindu වෙලා තියෙන එක ඒ Hindu ආගම බුද්ධ ආගම ගැන සඳහන් කරන්නේ මුළු ඉන්දියානු ඉතිහාසෙම එක වාක්‍යයකින්. මේ Hindu ආගම තියෙන කාලේ බුද්ධ ආගම නම් ආගමක් පහළ වෙලා විනාශ වෙලා ගියා ඉච්චරයි. ඒ තරමටම මේක පුංචි චිතක් කරලා තියෙනවා ඉන්දියානු පසුබිමේ ඉතිහාසයේ. නමුත් මේ පුද්ගලයා හේතු කාරණා සාහසක පෙන්ලා දීලා තියෙනවා ඕනම කෞතුකාගාරයකට යන්නේ කියලා. ඕනෑම ඉන්දියානු නටබුන් ප්‍රදේශයකට යන්නේ කියලා ඒකේ 80කට වැඩිය තියෙන්නේ බෞද්ධික බුද්ධ ආගම සම්බන්ධ දේවල්. ලියලා තියෙනවා <clears throat> ගල් <clears throat> සෙල්ලිපි එහෙම නැත්නම් ගලින් කොටන ලද ජාතික මට්ටමේ ජාත්‍යන්තර මට්ටමේ ලිපි 1200ක් නැත්නම් ඒ සෙල් ලිපි විතරක් නෙවෙයි ගලෙන් කොටන රූප වගේ දේවල් 1200ක් විතර වගේ ජාතික ලයිස්ට්ියේ තියෙනවා කියලා ඒකෙන් 120ක් වගේ ගාණක් ජෛන ආගමට අයිති තව 100ක් 200ක් විතර ওই කියන්නේ Hindu ආගමට අයිති ඉතුරු සියල්ලම බෞද්ධයි කියලා. නමුත් ඉතිහාසය ලියන එක නම් ලියන්නේ බුද්ධ ආගමක් කියලා එකක් ඉන්දියාවේ පහළ නැතිලා කියන්නේ. ඇත්තට නැති වෙලා කියන්නේ නැති කරා මේ ඉතිහාසය විකෘත කිරීම නිසා. අන්න ඒ විකෘතයේ ඉදිරිපත් කිරීමට අහුවෙච්ච චෛතසිකයක් තමයි සමාධියත්. ඒක කියන්නේ මේ බුදුහාමුදුරෝ ඒක Hindu ආගමෙන් ණයට ගත් එකක්. ඒක liverලා මේ බුද්ධ ආගමට ඇඳගත් දෙයක් කර්මේශා කර්මඵලයේ වගේ. නමුත් ඒ ගවේෂකයා පවා කියනවා එවකට Hindu ආගමක් කියන එකක් තිබුණේ නැහැ තිබුණා බ්‍රාහ්මණ ආගම. බ්‍රාහ්මණ ආගම බුද්ධ ආගමෙන් ආభాෂය ලැබුවට පස්සේ සර්වචන්නාංශයේගේ ව්‍යාකරණය මානව පරිණාමයට එකතු වුණාට පස්සේ සර්වචන්නාංශයේ හික්මීම මානවයට එකතු වුණාට පස්සේ ලියන ලද පොත්වල බ්‍රාහ්මණ ආගම විදිහට පේන සිද්දක Hindu ආගම වශයෙන් ඒ Hindu ආගම බොහොම පසු කාලිනව ඒ නමවත් ඉන්දියානු නමක් නෙවෙයි ඒක මේ මුස්ලිම් ආක්‍රමණය නිසා මුස්ලිම් නොවන සෑම අනිකුත් කටයුතුටම Hindu කියන නමක් දාගෙන ඇති කරගත්ත නමක්. ඒක නිසා අද අපි බලන්නේ අන්නේ වගේ විකෘත වෙච්ච තත්ත්වයක කියලා. මේ පොත ඉංග්‍රීසි භාෂාවෙන් බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ බ්‍රාහ්මනිසම්, බුද්දිසම් and Hinduism කියලා බොහෝම ලස්සන ප්‍රකාශයක් කරලා තිබුණා. ඉන්දියානු කෙනෙක් පයි දීලා තියෙනවා. ඒක බොහෝ අප්‍රසිද්ධ පොතක් බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය කියන. නමුත් මේ පුද්ගලයා පෙන්ලා දෙන්න හදනවා මේ සරුවචන් වහන්සේ නිසා තමයි ඒ වකට තිබුණු මේ බ්‍රාහ්මණ ආගම් පවා පණ ගහලා පිළිවෙලක් ඇතුව ව්‍යාකරණයක් සහිතව ක්‍රමයකට හැදිලා ආවේ. ඒ හැදිලා ආවට පස්සේ ඒ සරුවචන් වහන්සේගම ගත්ත ක්‍රම අනුව ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ආගම් සකස් කරලා ඒ ඒකෙන්ම පහර දීලා සරුවචන් වහන්සේ ධර්මයක් සංඝයාත් ඉන්දියානු භූමියෙන් තුරන් කරා. මෙන්න මේ ශ්‍රේෂ්ඨ මේ වගේ නැත්තම් කියන මේ තුච්ච මේ පාහර මේ වැඩේ කරද්දී සිංහලයා විතරයි මේ ਸਰුවචනාංශයේ ਸਰුවඥ ස්වරූපයෙන් අවුරුදු 2600ක් රැක්කේ. ਸਰුවචනාංශයේ මේ ධර්මයේ අද වෙනකන් අවුරුදු 2600ක් රැක්ක සිංහලයා. අපිට බොහොම අපහසුකලටපත් වෙලා අපි කීප වතාවක් අපේ සංඝ සමාජය කැඩිලා වැටුණා. කැඩලා වැටුණාට පස්සේ රාජ්‍ය අනුග්‍රහය දීලා පවා මෑත ඉතිහාසයේදී නැවත නැවතත් කොහොම හරි කරලා මේ සංඝයා මේක රැකගෙන ආපු නිසා නැවතත් ඉන්දියාවටත් අනිකුත් රටවල් වලටත් ලංකාව හරහා තමයි ඒ සරුවචනසිගේ පණිවිඩය ආරංගියේ. ඒ අනකොට තාම පොදුවේ තියෙන මතය තමයි මේ තාම ਸਰුවචනාංශේ මේ සමත භාවනා ඉගෙන ගත්තේ Hinduකාරෙන්ගෙන් මේ කර්මේ සහ කර්මඵල ඉගෙන ගත්තේ Hinduකාරෙන්ගේ කියන කතාව. නමුත් අර ඉන්දියානු ඉතිහාසයේ දිහා බුද්ධ ධර්ම පැත්තෙන් බැලුවොත් ඊට වඩා වෙනස් කතාවක් කියන්න ඉඩ තියෙනවා. නමුත් ඒ අතරමැද ඉන්දියාවේ පවා බොහොම සුළු ශ්‍රමණ පිරිසක් එවකට පැවතිච්ච ඉන්දියානු ජනමතය නැත්නම් ප්‍රසිද්ධ දේශපාලන මත සහ ආර්ථික මත කඩා බිඳගෙන රැඩිකල් වාදීව ජීගේ අතහැරලා සමාජයෙන් බැහැර වෙලා ශ්‍රමණාගමටක් ගනවා. ඒගොල්ලෝ අතර සමාජලාට සමාධිය තියෙන ඉඩ තියෙනවා. ඒගොල්ලෝ වනගතව ජීවිත ගත කර තිනොත් ප්‍රසිද්ධ කියන බ්‍රාහ්මණ ආගමේ හෝ ප්‍රසිද්ධ තියෙන Hindu ආගමේ දෙයියන්ගේ මනමාල කතා මිස කිසිම සීලයක් කිසිම සමාධියකට කොහොමඩක්වත් ඉඩක් නැහැ. මේ විදිහට බැලුවොත් විතරක් අපිට ওই ඉන්දියාවේ තියෙන බෞද්ධ වාදයේ තියෙන විකඩම් ගතිය දැක ගන්න පුළුවන්. නමුත් ਸਰුවචනසිකේ පහළ වුණාට පස්සේ ලිවිච ඉන්දියාවේ සම්බන්ධ වැඩගත් පොත් සේරම ලියුනේ ਸਰුවචනසිකේ පහළ වුණාට පස්සේ ඒ සෑම දෙයකටම මේ ਸਰුවචනසිකේ මේ ආර්ය සම්මා සමාධිය නැත්නම් මේ ආර්යත්වයටපත් වුණාට පස්සේ මිනිස්සෙගේ පරිණාමය යන්න පුළුවන් ඉහළම කෙලටපත් වුණාට පස්සේ ඒ මනුෂයට අවශ්‍ය කරන විනය මනසට කරන ව්‍යාකරණය මනසට අවශ්‍ය කරන මේ දේශපාලන පද්ධති හැදෙන්න පටන් ගත්තා. නමුත් අවාසනාවට වගේ ඒකට ජීවු තේමාව දීපු සරුවචන් වහන්සේට ඉන්දියානු ඉතිහාසයේ තැනක් නැහැ. උන්වහන්සේ දේශනා කරපු ධර්මයට ඉන්දියානු ඉතිහාසයේ තැනක් නැහැ. ඒ සංඝයා නැහැ. නමුත් එතනදී ඒ ඓතිහාසික පදනමේදී සිංහලයට සිංහල ඇත්තටම රැක් වෙන තියෙන මේ ත්‍රිවිධ රත්නය රැක ගැනීම සඳහා සිංහල දරලා තියෙන වෙහෙස දිහා බලනකොට හුඟව දෙනෙක් දොස් කියනවා මේ මහා වංශයේ චූල වංශයේ වගේ දේවල් මේ දේශමාමකත්වයෙන් කියන දේවල් කියලා වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් කොහොම නමුත් මේ රැකිලා තියෙන රැකිල්ල මේ 2600ක් ගත වෙන වෙලාවේ මේ රැකිලා තියෙන රැකිල්ල නම් ඒක අපි අපගේ පුදුමාකාර ආශ්චර්යවත් සංසිද්ධියක්. සංසිද්ධියක් කියලා කියන්නේ අහඹයක්. මේ ගැන කියනකොට එකක් කියන්න ඕනේ අදත් ඔය වාගෙම නියම බුද්ධ ධර්මයට කෙනෙහිලි කම්මයි බෞද්ධයාගෙමුත් කෙරෙන්නේ. නියම නියම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පදනමට බුදුන්සේ දෙන්න හදපු පණිවිඩයට බුදුමාකාර කෙනෙහිල්ලක් කාගෙම සිද්ධ වෙනවා. ඉතින් එවැනි පරිසරයක ඉඳගෙන එවැනි ඉතිහාසයක් සහිතව ඉඳගෙන යම් කෙනෙකුට ඕනේ නම් ආර්ය සම්මා සමාධියක් ඇති කරගන්න අපිට මේ මහා චත්තාරික සූත්‍ර වගේ දේවල් වලදී කෙලින්ම සරුවචනාංශය ඉදිරිපිට ඉඳගෙන අහනවා වගේ අපිට කාරණාවට බහින්න පුළුවන්. අපිට දර්ශනය දැක ගන්න පුළුවන්. මුල් ධර්ම ලබා ගන්න පුළුවන්. බැහැගෙන යන්න පුළුවන්. නමුත් ඒක වටේ තියෙන ආලවට්ටම දිහා බලනකොට එදත් අදත් ඉතාමත් සුළු පිටසක් විතරයි මේකට මුළු හදින්ම බහගෙන මේකට ජීවිත පරිත්‍යාගයෙන් බහගෙන කටයුතු කරන්නේ. කෙසේ නමුත් පසුගිය අවුරුදු 30 40 දිහා බලනකොට අනේ එහෙම ඉදිරිපත් වෙන පිළිසේ පොඩි ප්‍රබෝධයක් පේන තියෙනවා. පොඩි ඉහළ නැගීමක් පේන තියෙනවා. ඒක මම හිතන්නේ ඒක එක්කන පුද්ගලයාගේ ප්‍රධාන කැපකිරීමක් හෝ අදිෂ්ඨානයක් නෙමෙයි මේක යුග පෙරලියක් මේ තියෙන්නේ. ඉතින් අපිට මේ වගේ එකතු වෙච්ච පිරිසක් ගන්න දේ උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. උපරිම ප්‍රයෝජන අරගෙන මේ අපහසුකම් මැදින් ඉතිහාසය හරහා දේශපාලන තාඩන පීඩන හරහා ආර්ථික කෙනෙහිලි හරහා මේ කටකතා ප්‍රබන්ධන හරහා සත්‍ය යට කරන ක්‍රමේ හරහා මේ පැමිණලා තියෙන දේ කොහොම හරි B ගත්තොත් සම්බන්ධ කරගත්තොත් මුගක් වෙලාවට මම අර මතක් කරන විදිහට අපටත් ශාසනයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් අපි ශාසනයටත් වැඩක් කරා වෙනවා. ඒ නිසා මේ සමාධිය පිළිබඳව අද මේ අපි කතා කරනකොට 2012 පෙබ අප්‍රේල් මාසේ 26 වෙනිදා වෙනකොට ඉන්දියා ඉතිහාසයේ දෙස් දීපේ එකමයි අදත් සිද්ධ වෙන්නේ. අදත් මේ සමාධි චෛසිකේ පිළිබඳ තියෙන මධ්‍යමතාන්තර දිහා බලනකොට ආර්ය සම්මා සමාධිය වරණගන්න ආර්ය සම්මා සමාධියට අර්ථකථනයක් දෙන්න බැරි තරම් මේ සමාධි කියන වචනේ වැරදියට පාවිච්චි කළා කියලා. ඒක එදත් එහෙමයි ඉතිහාසෙත් එහෙමයි අදත් එහෙමයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට තමන් ළඟ දැනට තියෙන සමාධිය හරහා දැනට තියෙන දෘෂ්ටි හරහා මේ මේ සමාධි චෛතසිකය මාර්ග චෛතසික මාර්ග ඥානයේදී පහළ වෙන චෛතසික මට්ටමට ගෙනිනවා කිව්වහම එදත් එකයි අදත් එකයි හෙටත් එකයි මෛත්‍රී බුද්ධ ශාසනෙත් එකයි කාශ්‍යප සරුවචනාධික ශාසනෙත් එකයි අපි මේ වැඩ කරන ගෞතම සරි සරුවචනාධික ශාසනෙත් එකයි ඒක දුෂ්කරමයි වෙන මොකක්වත් නිසා නෙවෙයි මේක පිළිබඳව තියෙන වැරදි අර්ථකථන නිසා ඉතින් මේ චත්තාරීසක සූත්‍රය ඉදිරිපත් කර ගැනීමෙන් අපිට අවස්ථාවක් හම්බ වෙනවා මේ සමාධිය සම්බන්ධයෙන් අපි ඉන්නේ දැන් කොයි වගේ තැනකද ඒ වගේ දුෂ්කරතාවයක් හරහා මේ ඇති ආපු මේ ධර්ම පණිවිඩය අපි සම්බන්ධ කරගෙන මේ සමාජයේ තව එක පියවරකින් මාර්ග සම්මාදිට්ඨිය හෝ ආර්ය සම්මාදිට්ඨිය නැති උනත් පියවරකින් තල්ලු කරගන්නේ කොහොමද කියන එක අපේ යුගයේ මෙහෙවර වෙනවා එක එකනෙක විසින් සැපය උපයාගත යුතු කාරණා වෙනවා. ඉතින් මේ විදිහට සම්මා සමාධිය මා සම්මා දිට්ඨිය පූර්වංගම වෙන බව මේ චත්තාරිස සූත්‍රයේ සරුවචනාංශගේ ශ්‍රීමුක දේශනාවෙන් සඳහන් කරනවා තත්තර බිත්තුගේ සම්මා සමාධි සම්මා දිට්ඨි පුබ්බංගම සම්මා දිට්ඨිය හැදුනොත් තමයි සම්මා දිට්ඨිය හරහා තමයි ඒ කෙනෙකුට මේ සම්මා සමාධිය මේ කියන ආර්ය සම්මා සමාධිය ඇති කරගන්න පුළුවන් වෙන්නේ කතා කතමංච බික්කවේ සම්මා දිට්ඨි මොකද්ද මහන්නේ මෙහිලා සම්මා දිට්ඨිය වෙන්නේ මිච්ඡා දිට්ඨි මිච්ඡා දිට්ඨිතෝ ජානාති සම්මා දිට්ඨි සම්මා දිට්ඨිතෝ පජානාති මිත්‍යා දිට්ඨිය මිත්‍යා දිට්ඨිය වශයෙන් දැන ගැනීම සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය වශයෙන් දැන ගැනීම තමයි මෙතන තියෙන සම්මා දිට්ඨිය. මිත්‍යා දිට්ඨිය අයින් කිරීම නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕනේ මිත්‍යා දිට්ඨිය කියලා පිළිකාවක් වගේ දෙයක් ඔපරේෂන් කරලා අයින් කරන්න දෙයක් ඇත්තේ නෑ. මිත්‍යා දිට්ඨිය කිසි වැරද්දකුත් නෑ මිත්‍යා දිට්ඨිය මිත්‍යා දිට්ඨිය බව දන්නවනම්. ඉන්දියානු ඉතිහාසය අපිට වෙනස් කරන්න ඕනේ නෑ ඉන්දියානු ඉතිහාසය ගැන විකාරයක් බව දන්නවනම්. ඒ අනුව බුද්ධ ආගමට මේ වර්ණ ගන්නවන්ට හදන දේ අපිට වෙනස් කරන්න ඕන කමක් නැහැ. නමුත් කෙනහිල්ල මේකයි කියලා අපි දන්නවනම් ඒක එහෙම තිබිච්චාවයි. ඒකට අපිට වෙන හානිය අඩුයි. ඊට පස්සේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය වශයෙන් දන්නවනේ. ඉතින් අපි අද දවසේ ධර්ම තේමාව කරගන්න හදන්නේ කොහොමද කෙනෙක් ඒ ආර්ය සම්මාදිට්ඨියට උරදෙන ලය දෙන මට්ටමට සම්මාදිට්ඨිය සකස් කරගන්නේ ඉතින් පසුගිය භාවනා සැසිවාරයේදීත් අපි මතු කරගත්තා. මේකෙදිත් මම කැමති ඒකට සාධක සූත්‍රයක් වශයෙන් අනුග්‍රහිත සූත්‍රය ඉදිරිපත් කරන්න. අනුග්‍රහිත සූත්‍රයේදී ਸਰවචනසේ සඳහන් කළා තියෙනවා පංචෛ භික්කවේ අංගේයි අනුග්‍රහිතා සම්මා දිට්ඨි චේතෝපල විමුක්ත්‍යාච චේතෝපල විමුක්තානි සංසාච පඤ්ඤාපල විමුක්ත්‍යාච පඤ්ඤාපල විමුක්තානි සංසාච මහන්නේ මේ සම්මා දිට්ඨිය හැම කෙනෙකුටම යම් ප්‍රමාණයකට අපි කියනවා කියලා හිතමු. 100ක් නෙවෙයි. අන්නේ සම්මා දිට්ඨිය අංග පහකින් උපස්ථාන කරොත්, අංග පහකින් අනුග්‍රහ කළොත් ඒ සම්මා දිට්ඨිය චේතෝපල විමුක්තිය හෝ චේතෝපල විමුක්ත්‍යානි සංසයටපත් කරනවා. ඒ කියන්නේ සමාධි සමත පූර්වාංගම මාර්ග ඥානය හෝ ඵල ඥානය ලබා දෙනවා. එනතම් පඤ්ඤාඵල විමුක්තියාච පඤ්ඤාඵල විමුක්තානි සංසාර නැත්නම් <clears throat> විපස්සනා මාර්ගයෙන් මාර්ග ඥානය හෝ ඵල ඥානය ලබා දෙනවා. ඒක නිසා දැනට තියෙන මට්ටමේ සම්මා දිට්ඨිය සරුවචනාංශී කියන ආකාරයට පස් ආකාරයකින් අනුග්‍රහ කරනකොට ඒක මාර්ගඵල ඥානයකට تعلق කරනවා. සමතේ හරහා හෝ විපස්සනාව හරහා. ඒ නිසා මම හිතනවා මේ චත්තාරිසක සූත්‍රයේ මේ මුල් කොටසට ඒ අනුග්‍රහිත සූත්‍රයෙන් එලියක් වැටෙනවා. ඒක නිසා අපි අනුග්‍රහිත සූත්‍රය විස්තර කරන විවරණය කරන විචිතුරු වශයෙන් පෙන්වන එක අරගෙන සාකච්ඡා කරලා බලමු කොහොමද මේ වගේ භාවනාවට පෙළඹිච්ච කෙනෙක් තමයි ළඟ දැනට තියෙන මෙච්චරක් මිත්‍යාදිත්‍ය තියෙනවා මෙච්චරක් සම්මාදිත්‍ය තියෙනවා කියලා දැනගෙන ඒ තන දැනටමත් Taman තනවා වඩ아가න තියෙන සම්මාදිත්‍ය දියුණු මට්ටමකටපත් කරන්න කියලා. ඒක චත්තාරීරික සූත්‍රෙත් මේකට සරල සමාන්තරව ගමන් කරනවා ਸਰුවචනසේ සඳහන් කරලා තියෙනවා මේ සම්මා දිට්ඨියයි මේ සම්මා සතිය සමාධියට පූර්වංගම වෙන්නේ මේ සම්මා දිට්ඨිය දෙතවරයි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා අනාසවා අරියෝ අනාසවා මග්ගංගා ලෝකුත්තරා මග්ගංගා කියලා මේ සම්මා දිට්ඨිය තියෙනවා ලෞකික වශයෙන් අපිට හදාarලා තන වඩා ගතියු. පැති ඊගාවට තියෙනවා ඒක Java කැවුනට පස්සේ ඒක ලෝකෝත්තර පැත්තටපත් වෙන හැටි කියලා මේ සම්මා දිට්ඨිය පැති දෙකක් තියෙනවා. ඒකෙදි මේ ශාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා කියන මේ ලෝකයේ තියෙන සම්මුතිය අරහා දැනගත හැකි සුතමේ ඥානෙ ලබා ගත හැකි චින්තාමේ ඥාන ලබා ගත හැකි චින්තාමේ ඥානට වටහා ගත හැකි මේ සම්මා දිට්ඨිය පටන් අරගන්නේ කම්මසගත ඥාන සම්මා දිට්ඨිය. කම්මසගත ඥාන සම්මා දිට්ඨිය දසවස්තුක සම්මා දිට්ඨිය කියලා චත්තාරිසික සූත්‍රෙ පෙන්නලා තියෙනවා. මේ දසවස්තුක සම්මා දිට්ඨිය බොහොම බුද්ධ ආගමට ගැලපෙනවා. අපි මේ දැනට දන්න අද කාලේ පවතින බුද්ධ ආගමත් එක්ක නැත්නම් ආගම පැත්තට බොහොම ලොකු පදනමක් දෙනවා. අත්ති දින්නම් අත්ති ඉත්තම් අත්ති උතම් අත්ති මාතා පිතරෝ අත්ති ලෝකේ අත්ති පරලෝකේ ආදි වශයෙන් දානීය ආනිසංශයක් තියෙනවා. දුන් දෙය ආනිසංශයක් තියෙනවා. මවෙක් ඉන්නවා, පියෙක් ඉන්නවා, මෙලවක් තියෙනවා, පරලොවක් තියෙනවා, කල කල දේ, පල පල දේ කියන කර්මේසා කර්මඵලයේ පිළිබඳව සම්මාදිට්ඨිය දසවස්තුක සම්මාදිට්ඨිය වශයෙන් පෙන්නනවා මේක තමයි සම්මාදිට්ඨියක තියෙන පුළුවන් අඩුම ලංසු වෙන විදිහට කියන්න පුළුවන් ඒකවත් නැත්නම් කළ කළ දේ ඵල ඵල දේ කියන මට්ටමවත් නැත්නම් ඒක මිච්ඡා දිට්ඨියට වැටෙනවා. ය අද ලෝකේ පවතින වර්තමානයේ පවතින ආගම් අතර කර්මය සහ කර්මඵලය අදහන්නේ Hindu ආගමත් බුද්ධ ආගමත් පමණයි. ඒක සාමාන්‍ය ප්‍රසිද්ධ කාරණාවක්. Hindu ආගම කර්මය සහ කර්මඵලය අදහන අතරම ලෝකෙම අවංකාර බ්‍රහ්මයේ ගැන අදහනවා. එනිසා මූල දෙකක් යා විශ්ල කරනවා. ਸਰවචනාංශයේ ලෝකෙට ඉදිරිපත් කරපු මේ බුද්ධ බෞද්ධ දර්ශනය නැත්නම් බුද්ධ ධර්මයේ කර්මේ සහ කර්මඵලයේ අදහන අතර මෞංකාර දෙවි කෙනෙක් ගැන අදහන්නේ නැහැ. එනිසා ඒක පැත්තකින් සමාන්තර ගතියක් තියෙනවා. නමුත් විශේෂත්වයක්ත් තියෙනවා ਸਰවචනාංශයේ පෙන්වන දේ. ඒ නිසා Hindu ආගමේ බුද්ධ ආගමේ මෙරි මෙරි උපදින කතාව කියනවා. පුනරුත්පත්ති ගැන කතා කරනවා. ඒ නිසා ඒ වගේදී ජාතක කතා වලට ඉඳ තියෙනවා. මේ ඉන්දියානු දේව පුරාණය ගැන කතා කරනවා. මේ අතර සමාන්තරකමක් තියෙනවා. ඉතින් මේ කම්මස්සගත ඥාන සම්මා දිට්ඨිය අද ඉතාමත්ම විස්තර සහිතව නැත්නම් විශාල පරිශන මාර්ගයෙන් බටහිර ලෝකේ යාන්තමින් අඳුනගනිමින් ඉන්නවා. බටහිර ලෝකයේ ප්‍රධාන වශයෙන් ප්‍රතික්ෂේප කරලා පටන් අරගත්තේ මේ කළ කළ දේ ඵල ඵල දේ කතාව. ඒක ඇත්තටම දැන්ට ඔය බ්‍රයන් විස් වගේ මේකට මෑතකදී මේක අදහන්න පටන් අරගත්තේ යුදෙව් ජාතිකයා එයා පරණ ටෙස්ටිමේන්තුවත් අලුත් ටෙස්ටිමේන්තුවත් කුරාණියත් ඒ ශික් නැ යුදෙව් ආගමේ පොතත් බලලා කියනවා හැම පොතක්ම පටන් ගන්නකොට ඒ පොත්වල කර්මේ සහ කර්මඵලයත් නැවත ඉදීමත් සාකච්ඡා වෙලා තිබිලා තියෙනවා. නමුත් පස්සේ මේ අත්තම වාගත්ත දෙයයන් ආශිකේ ධර්මයට මේක ගැලපෙන්නේ නැති නිසා 1500 දී විතර වගේ ගත්ත කාඩිනල් වරුන්ගේ සම්මේලනයකදී කර්මේ සහ කර්මඵලයට වැඩි පුනරුත්පත්ති ප්‍රතික්ෂේප කරන බවට ප්‍රතිපත්තිමේ තීන්දුව කරන්න කියනවා. ඒක හුදු දේශපාලන තීන්දුවක්. එයින් පස්සේ බටහිර ලෝකේ තියෙන්නේ පුනරුත්පත්ති පිළිගන්නේ නැති දර්ශනය. නමුත් දැන් මේ මෑතකදී කරගෙන යන ක්වොන්ටම් ෆිසික්ස් කැවුස් තියරි ඒ වගේ කියලා තාමත්ම දියුණුවටපත් වෙලා තියෙන මේ විද්‍යානුකූල සොයා ගැනීම වල මේ වගේ නැවත නැවත චක්‍රීකරණය වෙනවා කියන එක පිළිගන්නේ නැතුව මොනම විදිහකින්වත් පද්ධතිය විස්තර කරගන්න බැරි වෙලා තියෙනවා. මේ නිසා මේ අත්ෝ මාති වශයෙන් හෝ විද්‍යානුකූල අලුතෙන් හොයාගෙන තියෙන හම්බ වෙලා තියෙන සොයා ගැනීම දිහා බලනකොට දකින්න බුද්ධ ආගමෙන් පණිවිඩය ගත්තොත් මේක නැවත නැවත එනවයි කියන එක හරි ලස්සනට නව නිෂ්පාදන නව සොයා ගැනීම වල පද්ධතියක් පේනවා. පෙළ ගැස්මක් තියෙනවා. පිළිගන්නේ නැති වුණොත් හරි අසන තත්වයකටපත් වෙනවා. ඒක නිසා අපේ ආමතු කෙනෙක් කියලා තියෙන ආටිකල් එකක් විද්‍යාව බුදුන් සරණයි කියන. හැබැයි මෙතෙන්දි මතක තියාගන්න කවදාකවත් මේ විද්‍යාව බුදුන් සරණ යන්නේ කම්මස්සගත ඥාන සම්මාදිට්ඨිය මිස සමත සම්මාදිට්ඨියවත් ඊටුනේ තියෙන විපස්සනා සම්මාදිට්ඨියවත් නෙවෙයි. තාමත් බටහිරේ තාමත්ම මීට දන ගහමින් වනු ගහමින් මේ යමක් හොඳට කෙරුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නරකට කෙරුවොත් නරක ප්‍රතිඵල ලැබෙනවා කියන එක පිළිගන්න උත්සාහ කළා කියලා. ඉතින් ඒකේ මේ මෙතෙක් කර අවුරුදු 100 1000 ගාණක් මුළු මානවයම බටහිරේ ඉස්සරහින් කියන මානවයම මෙහෙම එකක් නැහැ කියාගෙන ගිය මිනිස්සෙයින්ට මේක අලුතෙන් ඉදිරිපත් කරනකොට ඒක අවුරුදු 2600කට කලින් ඉන් ආශියාකරේ පහළ වෙච්ච මිනිස්සෙක් මේක ස්වයංභූ ඥාණයෙන් ප්‍රකාශ කරලා තියෙනවා කියනකොට පියවර දෙකකින් බටහිර පිටිපසට යනවා. මේ වගේ දේශපාලන තීන්දුවකින් මිනිස්සු අවුරුදු 2000ක් නොමග කරලා තියෙනවා. දෙක කිසිම පරිශ්‍රණයක් නැතුව කිසිම පරිශ්‍රණාගාරයක් නැතුව කිසිම අයිතිවාසිකම් කතා නොකර සරුවත් යනසේ ස්වයම්බෝ ඥාණයෙම දේශනා කරපු එකක් ආශය කරමින් රැකගෙන ඉඳලා තියෙනවා. නිසා දැන් යන පරිවර්තන යුගයේදී නැත්තම් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා කොච්චර විශාල පරිශනාකාර දෙවුනත් කොච්චර විද්‍යාඥයෝ හිටියත් මේ ආශය කරේ අදහස මේ සංකල්පය හරි අපි ගත්ත තීන්දුවත් වැරදි, අපේ පරිශ්‍රණයේ ක්‍රමවේදයත් වැරදි කියලා තේරුම් ගන්න. එනිසා මේ කාලේ හරියට පොත් වෙනවා ඒ සම්බන්ධව කලකල දේ ඵලඵල දේ හොඳ පිළිගන්න වෙන තත්ත්වෙදී. ඉතින් මේක සම්බන්ධයෙන් ලංකාවේ ඉංග්‍රීසි සාහිත්‍ය අරගෙන බැලුවොත් ඒව පරිවර්තන කරන දැන් ලංකාවේ ඉංග්‍රීසි සාහිත්‍යයක් හැදීගෙන යන ලාංකිකයන්ට කර්මේ සහ කර්මඵලය කියලා දෙන්නේ. මේ ගහලා දාන්න හැර කොලව කඩාපෑමක් මේකේට ගන්න. ඉංග්‍රීසියෙන් ලියවෙන පොත්වල නැත්නම් ඉංග්‍රීසි භාෂාව පිළිවෙල සිංහල දාන පොත්වල මේ දවස්වල බුද්ධමාකාර විදියට කොන්ත්‍රාත් තරම් තියෙනවා කට්ටිය. අපේ සිංහලයට උගන්වන්න සිංහල බෞද්ධයට මේ කර්මේ සහ කර්මඵලය මේ හොඳටම ගහදන්න කට්ටියට කොල කඩාපෑමක් මේකේ තියෙනවා. ඒ මොකද ඒ තරමටම අපේ සිංහල බෞද්ධයා මේ බටහිර ඌරුවට තියෙන ගෞරවය. හොඳට පැත්තකට ලබනකොට පේනවා මේ අයනු අයනු කරන්නට හදනවා ආයශරයක්. මං කියන්නේ ඇත්තටම මේ කර්මේශා කර්ම ඵලයේ පිළිබඳව අපේ තියෙන දැනුම අලුත් කරගත්තර කමක් නැහැ. සුද්ධා කිව්වත් කමක් නැහැ. අපේ කලු සිද්ධා කලු සිද්ධා කිව්වට කමකුත් නැහැ. ඉංග්‍රීසියෙන් කිව්වත් කමක් නැහැ. සිංග්ලිෂ් වලින් කිව්වත් කමකුත් නැහැ. ඒක අවශ්‍යයි. කර්මිතා කර්මඵලයේ පිළිබඳ දැනුම අපිට අවශ්‍යයි. නමුත් මේ මේ මේ බටහිර මේක ඉගෙන ගත්තයි කියලා අපිට මේක අලුතක් නැහැ. අපි කොහොමවත් ඉපදිලා තියෙන්නේ ඒ ඒ ඒ ලේවලින්මයි. කෙසේ නමුත් ඒ විවරණේ තියෙද්දී මොකද්ද මේ කර්මේශා කර්මඵලයේ කියන එක ඉගෙන ගත්තොත් මවෙක් ඇත පියෙක් ඇත දුන් දෙයි ආනිසංශය ඇත හොඳ කිරුවොත් හොඳ නරක කිරුවොත් නරක මේ බණ භාවනා කරන සමන බ්‍රාහ්මණයෝ ඉන්නේ යත්තන්ඩ මේ සාමාන්‍ය මිනිසුන් තියෙන දැනුමට වැඩිය දැනුමක් ලබාගෙන අභිඥා පව ලබා ගන්න පුළුවන් ආදී වශයෙන් මේ ඥානෙ. ඉතින් මේක සම්බන්ධයෙන් කියනකොට මේ කර්මේශා කර්මඵලෙ පිළිගැනීම ඊටාම වැදගත් කරුණු දෙක තුනක් අපේ යෝග ජීවිතයට සම්බන්ධ වෙනවා. එකක් තමයි මේ කර්මේශා කර්මඵලෙ පිළිගන්න මිනිහට විතරයි සිල්වන්තෙක් වෙන්න පුළුවන්. කවදාකවත් මේ කර්මේශා කර්මඵලෙ පිළිගන්නේ නැති මනුස්සයට කොහොමඩක්වත් ඉන්ද්‍රිය සංවරයක් හෝ බයලජ්ජාවක් හෝ සීලයක් එන්නේ බෑ එන්නේ ඉඩක් ඇත්තෙම නෑ. ඒ නිසා කවදා හෝ මේ පිරිසේ හරි කමන්නේ මේ කර්මේ සහ කර්මඵලෙ පිළිගන්න කෙනා විතරක් තමන් කරන දෙයට වග වෙනවා. තමන් කියන දෙයට වග වෙනවා. තමන් හිතන දෙයට වග වෙනවා මේකට අපි කියනවා සදාචාරාත්මක වගවීම කියලා. මේ කර්මේ සහ කර්මවල අදහන්නේ නැත්නම් මේ සදාචාරාත්මක වගවීමක් නැත්නම් ඒ මිනිස්සයා තිරිසනෙක් එක බොහෝම අඩු වෙනසක් බොහෝම සමානයි තිරිසන්ගේ වගේ කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා කියන සංස්කෘතියට හැදෙනවා. මේක සංස්කෘතිය කියලා තියෙන්නේ ශ්‍රී ලංකත්වා ගෘතම් පීවේත් කියලා. ණය වෙලා හරි කමන්නේ ගිතෙල් බීපල්ලා ගෙවන්න වෙන්නේ උඹලට නෙවෙයි. ඒක අලුත් කාලේට කියන්නේ නැවගින්නුවත් බෑන්චුයි. කාපල්ල බිපල ජොලි කරපල්ල කියන කතාව. ඕක තමයි බටේර ඇතිච්ච ඇති වෙච්ච බටේර ජීවුනෙන් හේතු වෙච්ච අපි කියනවා ජීවුනක් කියලා ජීවුනට හේතුන ඕන ඕක තමයි. නමුත් හොඳින් හෝ නරකින් කළා හරියන්නේ නරකින් කෙරුවොත් මත්තට මේක ගෙවන්න වෙනවා. ඒ නිසා හොඳින් ඒක කරන එකෙන් දැනටත් මතර කරදරයක් නෑ. අනුන තමන්න කරදරයක් නෑ කියන එක තමයි පින කියන එකට අර්ථකතනේ. ආන් මේ වගේ දේවල්ට ඉඩ එන්නේ කර්ම නිසා කර්මඵලය අදහනවා විතරයි. ඒ මිනිසෙකුට පමණයි මේ සීලයක් තියෙන්නේ. ඒ නිසා මෙතන විද්‍යා දදාති විනයන් කියන එකට විශාල පණක් තියෙනවා. මේ සම්මා දිට්ඨිය කම්මසගත ඥාන මට්ටමට හරි සමාන සම්මා දිට්ඨිය තියෙන මනුස්සයට විතරයි විද්‍යාව තියෙන්නේ, දැනුම තියෙන්නේ, අවිද්‍යාව නැති වෙන්නේ. අන්නේ මනසට විතරයි සීලය රකින්න පුළුවන්. විද්‍යාද දාති විනය. ඉතින් අපේ දරුවෙක් වේවා නැත්නම් අපේ නෑයෙක් වේවා අපේ කිට්ටුවන්තෙක් ඔයාට කර්මය සහ කර්මඵලය අදහන මට්ටමේ සම්මාදීතිය නැත්නම් ඒ මනුස්සයාගේ සීලයක් බලාපොරොත්තු වෙනවා කියන එක ඉබ්බන්ගෙන් පියාට බලාපොරොත්තු වෙනවා. හාවුන්ගෙන් අංගන්න බලාපොරොත්තු වෙනවා වගේ. ඒ නිසා එවැනි කෙනෙකුට බුදු කෙනෙක් නැත්තම් ලුණු මිරිස් කන මොලේකින් කවදාකවත් සීලයක් අපේක්ෂා කරන්නේ නැහැ. අර සීලයක් අපේක්ෂා කරන තරම්වත් සම්මාදිට්ඨිය ලා අඩුම ලංසුවක් නැහැ. මේක පිළිබඳව බරපතල විචිත හේතු ගන්නන හේතු ගැනීමට අටුවාචාරින් වංශලා සඳහන් කරනවා මේ කම්මසක ඥාන සම්මාදිට්ඨිය බුද්ධෝත්පාද කාලෙත් තියෙනවා අබුද්ධෝත්පාද කාලෙත් තියෙනවා. මහබෝසතාණන් වහන්සේ උපදීන උපදීන ආත්මවල බොහෝ විට ජීගිය අතහැරලා තපස් පැවිද්දෙන් පැවිදි වෙනවා. එතකොට ජීවුන කරන්නේ මේ සම්මාදිට්ඨිය විතරයි. එතකොට ඊට ඉහළින් තියෙන සමථ සම්මාදිට්ඨිය නෑ, විපස්සනා සම්මාදිට්ඨිය නෑ, මාර්ග සම්මාදිට්ඨිය නෑ, ඵල සම්මාදිට්ඨිය නෑ. අබුද්ධෝත්වාද කාර්ය. කියන්නේ මේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය විතරයි. ඒක බුදු කෙනෙක් ඇති කරන එකක් නෙවෙයි. මේ සනාතන ධර්මයක්. හැබැයි බුදු කෙනෙක් ඇති වුණත් ලෝකේ කවදාවත් මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය බහුජන මතයට යන්නේ නැහැ කියලා කියනවා. ඒ හැමදාම සුළුතරයක් කියලා. ලෝකේ ඉන්න ජනතාවගෙන්, රටක ඉන්න ජනතාවගෙන්, ගමක ඉන්න ජනතාවගෙන්, ගෙදරකින් අඩුම පිරිසක් තමයි මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය පිළි අරගෙන යනවා කටයුතු කරන්නේ. ඒ නිසායි මේ ලෝකයේ අද ලැජ්ජ බය නැති, සිල් නැති, දේව ධර්ම නැති, සුඛ ධර්ම නැති දෙයක් පාටපත් කරලා තියෙනවා. ඒක නිසා අපි තටමැව්වට මුළු ලෝකේ බුද්ධඝම් කරන්න න්‍යායානුකූලවම බෑ. රට බුද්ධඝම් රටක් කරන්න න්‍යායානුකූලවම බෑ. ඒක මේ ගඟක් කියලා තරවන්න හදනවා කිය බුදු කෙනෙක්වත් හිතන්නේ නැති වැඩක්. ඒ නිසා අපි තීරුම් අරගන්න ඕනේ ලාවට හරි කමන යාන්ත්‍රම් හරි කමන අපිට කරන දේවල් ගැන බයක් තියෙනවා නම් ශීලයක් ගැන හැඟීමක් තියෙනවා නම් ඒක විශාලම ලාභයක් කියලා. අපිට තේරෙනවා අපි මේ හොඳක් කරුවොත් හොඳක් ලැබෙනවා නරකක් කරුවොත් නරකක් ලැබෙනවා ඒක නිසා හැඟුම් උදාහැරලා ඉක්මීමකින්තරෝ කටයුතු කරොත් ඒකට වන්දිකවන්න වෙනවා කියලා වග වෙන ගතියක් තියෙනවනම් ඒක සම්මාදිටිය අඩුම ලංස වුණාට ඉතාමත්ම සුළුතරයකට පමණක් තේරුම් ගන්න පුළුවන් අප වෙලා කැපෙලා වැඩ කරන්න පුළුවන් දෙයක් ඒ මනුස්සයත් එක්ක උදුර ගමනක් යන්න පුළුවන් එමන්සර විතරයි සීලයක් පිළිගන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට පොදු වශයෙන් හිතන්න යන්න එපා. පුද්ගලික වශයෙන් බලලා එහෙම එකක් තියෙනවා. ඒකට බොහොම අගේ ආඩම්බරය කරන්න ඕනේ. මොකද මේක හැමදාම ලෝකෙ සුළුතරයක්. මෙන්න මේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨියෙන් ඇති කරන මේ සීලය අටුවාචාරින් වහන්සේලා පෙන්වන්නේ භාවනා ජීවිතයක් ගැන බලනකොට කැලේ මැද හේනක් ගිනි තියෙන මිනිස්සෙක් නැත්නම් මේ වෙල්යායක යල් කන්නේට එළවලු කොටුවක් හදන මිනිස්සෙක් ඉස්සල්ලාම කරන්නේ කොටුව වටේ වැට ගහගන්න එක. හේනකනම් දඬුවට ගහගන්න එක. මොකද නැත්තම් වැවෙන පැලෑටි ඔක්කොම ලපටි පැල ඔක්කොම සත්තු කනවා. නිසා වටේට වැට ගහගන්න එක තමයි දඬුවට ගහගන්න එක තමයි නවදලි හේනක ගොවිය ඉස්සලාම කරන දේ. ඒ දඬුවලට අලියත් බයයි. ඒක හබකක් වගේ පේන. ඒ වගේම මේ <coughs> වෙල්ෙලියක එළවලු කොරටු ගහනවනම් වටේට වැටක් ගන්නවා. ඌරා වුණත් බයයි. හිතන්නේ යාට මේ උගුල්ලටවල කියනවා කියලා. ඉතින් මේ වගේ තමයි ඉදිරියට වැවෙන පැලෑටිවල භවභෝග සම්පatti ලබන්න නම් අනිවාර්යම වැට කඩුල්ල වැට කඩුළු ඊටාමත්ම ශක්තිමත් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි භාවනා කරන යෝගාචරය සිල් නැත්තම් ඒක නිකන් ඇහිදල් කූඩේකට වතුර පුරවන්න හදනවා වගේ වැඩක්. ඒ නිසා හැම වෙලාවෙම භාවනා වැඩ පිළිවෙලකදී මේ සීලය සමාදන් කරවීම ඒ සමාදන්ව රකින්න සීලයට වග වෙන එක බුදුහාමුදුරුවෝ පටව ගන්නනේ පණවප එකක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ <clears throat> සීලය ගැන මතක් කරේ සමාදාය සික්කති සික්ඛාපදේශු. ශිල්පත ඉල්ලගෙන සමාදන් වෙලා රකින්න කියලා. අනික හැම ආගමකම ශිල්පත් තියෙනවා. ඒවට කියන්නේ කමාන්ඩ්මන්ට්ස් කියලා. ඒවට කියන්නේ අණක්. නැත්තම් දෙයයන් ආශි උඹව අපායට කිඳුකෝ. මේක දෙයයන් විරුද්ධ වීමක් වෙනවා කියලා ඒවා අනක් විදිහට පනවනවා. ඒ නිසා බුද්ධ ධර්මයේ තියෙනවා කියන්නේ අනක් නැති පනක් කිය. කැමැති නම් රකින්ද රැකීමෙන් තමයි මිනිහ දමන සිද්ද කියන එක තේරෙනවා. ඒ සමාදන් වෙලා නොරක ඉන්නවා නම් මත අවස්ථාවාදීක් වෙනවා. අනවශ්‍ය ලාභ සත්කාර ලබනවා. රකින්න බැරි නම් එයාට කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය නෑ. එයාට ඥාණය නෑ. සමාදන්ව රකින්නවනම් සක්‍රීයේන්ද්‍රය පවා මිනිඔටුන්න නම නමා බඳිනවලු අනේ ගිහි වෙලත් මේ මිනිස්සු පන්සිල් රකින්නයි කිය. නිසා යම් කිසි කෙනෙක් මේ මට්ටමේ ඉන්නවනම් ඒක ලොකු සමාධියට කරන අනුග්‍රහයක් ඒ වගේම සම්මා දිට්ඨියේ හොඳ පදනමක්. ඒ බුදුම ස්වාමීන් වහන්සේක කියනකොට හුඟක් වෙලාවට කියන්නේ මේ සීලයක් සම්ප්‍රදාන කුල විදිහට අර හේනකට වැට ගන්නවා වගේ එරළු කොටුවකට වටේ වැට ගන්නවා වගේ ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ ඔපරේෂන් එකක් කරන්න ඉස්සෙල්ලා ඒ ඔපරේෂන් තියටර් එක නැත්තම් ශල්‍යාගාරයේ ජීවාණුහරණය කරනවා වගේ වැඩක් තමයි සීලය කියන්නේ. ජීවාණුහරණය නොකරන ලද ශල්‍යාගාරයේ කරන ශල්‍ය කර්මය ඉතාමත්ම භයානකයි. එදා උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි මොළේ ඔපරේෂන් එකක් කුස්සියකදී කරන්න ගත්තොත් නැත්තම් කක්කුස්සියකදී කරන්න ගත්තොත් හිතා ගන්න පසු ප්‍රතිඵලය කොහොම වෙයිද? ඒ නිසා මේ බුදුජාන් වහන්සේ උගන්වන මේ සම්මා මාර්ග සම්මා සමාධිය සීලේ අඩුපාඩුකම් සහිතව කරන්න හදනවනම් පොල් ගෙඩියක් බින්දිනා වගේ කුස්සියක ඉඳගෙන ඔළුව බින්දලා ඇතුලේ ඔපරේෂන් කරන්න හදනවා. ඉතින් ඒ නිසා භාවනා කරලා පිස්සු ඇතිනවා කියන එකට බොහොම කෙටි මාර්ගයක් තියෙනවා. මේක අනවශ්‍ය සූදුවක් බාටපත් වෙනවා. මේ මූලික පදනම නැතුව මාර්ග සමාධියට අවශ්‍ය කරනා වූ මාර්ග සමත් සමාධියට අවශ්‍ය කරනා වූ මූලික සම්මාදිට්ඨියේ පළවෙනි මේකවත් අඩු ගන්න කම්මසගතා ඥාන සම්මාදිට්ඨියවත් නැතුව මේ ඊළ සම්මාදිට්ඨිය වලට වැඩ කරන්න හදනවයි කියන එක බොහෝම ප්‍රවේශමෙන් කරනවා. ඒක නිසා මම ඔය පර්ත් වල ගිහිලා රිට්‍රීට් එක කරනකොට ඒ සුදු කට්ටිය කිව්වා ස්වාමීන් වහන්සේ මේ මේ වැඩමුළුවේදී අපි මේ බෞද්ධ ගතිය දැක්කයි කියලා. බුදුහාමුදුරන වඳිනවා සංඝයාට වඳිනවා සිල්ලර ගත්තාම සුදුරෙද්දක් අඳිනවා ඒ ගරු කටයුතු පැවැතුම් අවතුම් තියනවා කිව්වා අනික් කටේ විපස්සනා උගන්වනකොට බුදු පිළිම ඕනේ නැහැ කියනවා වැඳිලි පිදිලි අවශ්‍ය නැහැ අපි කරන්නේ සුද්ධ විපස්සනාව ඉහලින් ආවේක මේ පොඩි පොඩි වැඩ ඕනේ නැහැ කියනවා ඉතින් මේ සිංහලොත් එක්ක මේ යන ගමනදී අපි ඉස්සල්ලාම වතාවට දැක්කා මේ පවතින සම්ප්‍රදාය සම්ප්‍රදාය අවශ්‍යයි ඒකෙන් තමයි අපි මේ කම්මසගත ඥාන සම්මාදිටිය පණ ගහලා ගන්න. නමුත් ඒක නෙවෙයි ඒ සම්මාදිටිය නෙවෙයි මේ මාර්ග සමාජයට උදව් කරන එක. මේක තියෙන්න ඕනේ. අද ලංකාවේ තියෙන භාවනා ක්‍රම ගත්තොත් මේවට ඉතාමත්ම තුච්ච කරලා පහත් කරලා කතා කරන සම්ප්‍රදාය රාශියක් තියෙන ගොල්ලෝ මේ නිවනට පැනගෙන යන කට්ටිය. පයින් යවිදින ක්‍රම වලට ඒගොල්ලෝ හරිය නැහැ. ඒ නිසා ඒගොල්ලෝ පැනගෙන යන්න හදනවා. නමුත් මට නිකමට මතක් වෙනවා මේ හාවගේ ඉබ්බගේ තරංගයක් තිබිච්ච කතාවක් තුනේ පොන්ති පොත්වල දීලා තියෙනවා. අපට පැනගෙන පැනගෙන යන්න පුළුවන්. ඒ නිසා ආව හැමදාම ඉබ්බට කෝලිච්චම් කරනවලු පරිංකු මැෂින දුවන්නමයිත් එකලා ඒ පඬිතුකම් කතා කරන්න ගිහිල්ලා ඒ පිස්සු අට්ටගෙන නැත්නම් ඔළුව නරක් කරගන්නවා කියන එක අහන්න දෙයක් නැහැ. දැන් හොඳට මතක තියාගන්න සරුවචනාංශික ක්‍රමයේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා. ඊටාමත්ව ක්‍රමිකයි ඕනම කෙනෙකුට පටන් ගන්න පුළුවන්. කිසිම දෙයක් නුසුදුසුෙක් නෙවෙයි. ඉතින් ලස්සනම කෑල්ල තමයි සරුවචනාංශික දේශනා කරලා තියෙන්නේ කෙනෙක් සුදුස්සෙද්ද නුසුදුස්සෙද්ද කියලා දැනගන්න දෙවැන්නේකට බෑ. දෙවැන්නේකට කිසිම අධිකාරී ශක්තියක් නැහැ. මම සම්මා දිට්ඨිය ඔයා මිච්ඡා දිට්ඨිය නිසා ඉන්න බා භාවනා කරන්න කියලා කාටවත් කියන්නේ නැහැ. මොකද සම්මා දිට්ඨිය කියලා උඩපහින කට්ටිය හුඟක් වෙලාට මිච්ඡා දිට්ඨිය. ඕනම කෙනෙකුට අධිකාරී ශක්තියක් නැතුව මේකට බැහැ ගන්න පුළුවන්. ඒ නිසා කරගෙන කරගෙන යනකොට මේ සමත මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය ක්‍රම පහකට අනුග්‍රහ කරන්න කියනවා සුතානුග්‍රහිත නෑ සීලානුග්‍රහිත සුතානුග්‍රහිත සාකච්ඡානුග්‍රහිත සමතානුග්‍රහිත විපස්සනානුග්‍රහිත මෙන්න මේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය මේ වගේ බණ කීම් බණ ඇසීම් කරනවා නම් නැත්නම් හොඳට ලියවිච්ච පොතපත කියවනද සුත්තමේ ඥාන වැඩෙන්න පටන් ගන්නවා මේ මේ සම්මාදිට්ඨියත් වටිනා දෙයක් හොඳ පදනමක් මම මේක පදනම් කරන ඉදිරියට යන්න කියලා ඊට පස්සේ ආ සාකච්ඡා කරන්න ඕනේ මොකද සුතය එක දිශාවටයි ගමන් කරා එක්කෙනෙක් කියනවා අනිත් කට්ටිය අහගෙන ඉන්නවා සාකච්ඡාවේදී අහගෙන ඉන්න කට්ටියට ප්‍රශ්න කරන්න පුළුවන් හරි සජීවි නිසා සාකච්ඡා අනුගයිතේ ਸਰවචනාංශේ බොහොම වැදගත් විදිහට ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ඉදිරිපත් කරලා තියෙනවා අපේ සම්ප්‍රදායේ ධර්ම සාකච්ඡා සහ කමඨාන් සුද්ධ කිරීම කියලා කියන්නේ මෙන්න මේ සාකච්ඡා අනුග්‍රහිතර දක්වන අනුග්‍රහය. ඒ පුළුවන් තරම් උනන්දු කරවන්න ඕන. උනන්දු කරලා පිරිසත් එක්ක ඒ අදහස් වල සාකච්ඡා වල ගනුදෙනුවක් සිදු වෙන්න ඕනේ. මගේ පුද්ගලික ජීවිතේ උංගාකම අනුග්‍රහ ලැබිලා තියෙන සාකච්ඡා අනුග්‍රහය. මොකද මූලික අධ්‍යාපනයේ විද්‍යානුකූල පැත්තට ලැබිච්ච නිසා අපි 10 පන්තියෙන් එහාට බුද්ධ ආගම විෂය කලා විෂයක් විදිහට බිම දාලා පෑගුවා. සිංහල භාෂාව කලා විෂයක් විදිහට බිම දාලා පෑගුවා. කාලේක අපි විද්‍යාව කරන්නේ. අපි ඉස්කෝලේ යන කාලේ හොඳම දක්ෂ ළමයි විද්‍යා ශාස්ත්‍රය කරනවා. ඊට පස්සේ කට්ටිය කොමර්ස් වලට ගන්නවා. වාණිජ බැරිම කට්ටිය කලා විෂයන් වලට යනවා. ඒගොල්ලෝ තමයි බුද්ධ ධර්මයි සිංහලයි කරන්නේ. ඒ නිසා බුද්ධාන් කවුරු හරි කිව්වොත් එහෙනම් අපි කලාපන්ති ඉන්නේ කියලා අපි බලන්නේ නැහෙන් තමයි බලන්නේ. අයියෝ ඒ දක්ෂණති කට්ටිය කියලා. ඉතින් සා බුද්ධ ධර්ම කතා කරනකොට මේක නිකන් සම්ප්‍රදායට අහුවෙච්ච නිකන් මේ මෑත්තන්ගේ වැඩක්. සිංහල භාෂාවත් එහෙමයි. ඉතින් ඒ නිසා ඒකට ඇති කරපු මේ වැරදි පහත් ආකල්පේ නිසා ඇත්තටම සුත්‍රයේ තිබුණේ හැබැයි බුද්ධ ධර්ම වල 10 පන්තියේදී මට සම්මානයක් තියෙනවා. ඊට පස්සේ මේ භාවනාවකට පෙළඹෙන්න හදනකොට මට උදව් කරපු මේ මණ්ඩලය මම බොහොම ගරු කරන ගිහි මණ්ඩලයක් පැවිද්දෙකුත් හිටියා ඒ උන්වහන්සේ ඕස්ට්‍රේලියානු ජාතික සුද්දෙක් මට දුන්නේ මේ මේ අවශ්‍ය කරන දැනුම සාකච්ඡාව හරහා ඒ නිසා මම කලේ අපේ යුනිවර්සිටි භාෂාවෙන් කියනවා කුප්පි පුරෝණ එක විතරයි. සාකච්ඡාද කියලා අහගෙන ඉන්නවා ප්‍රශ්නයක් අහන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අහගෙන ඉන්න එකට උත්තර ලැබෙන්නේ කොහොමද කියලා මට ප්‍රශ්න තේරෙන්නේ නැහැ. ප්‍රශ්නයක් අහන්න ඉත දෙන්නේ නැහැ. ගැම්මකුත් නැහැ. උත්තර තේරෙන්නේ නැහැ. නැත් අහගෙන අහගෙන ඉන්නකොට මම ඔය 80 79 විතර ඉඳලා 88 වෙනකම්ම පුළුවන් තරම් මේ සාකච්ඡාවට ගියා විවිධ ප්‍රශ්න නිසා මම ඒකට සජීවී සම්බන්ධයක් උනේ නැහැ. එකක් මම සම්බන්ධිත හුඟා කිව්ව ඉංග්‍රීසි මාධ්‍යයෙන් උනේ මට එච්චර ඉංග්‍රීසි දැනුමක් තිබුණේ දෙක මං පව් පව්කාරකම් වලින් මෙතන ඉන්න ඔක්කොටම වැඩිය පව් කරපු මිනිස්සු. එචා ඒ පිරිසට ලං වෙලා හිටපේක හරි මට ලොකු දෙයක් පව් කිරීමේ ආසාව මං අතහැරියෙත් නෑ දිගටම පව් කරා. නමුත් මේ මේ සත්පුරුෂ මණ්ඩල කවදාකවත් ඕ පාපතරය කියලා මාව එළෙව්වේ නෑ. දන්නේත් නැහැ මගේ පුද්ගලික ජීවිතය දන්නේත් නැහැ මේ නිසා මම හිතියේ අතපල්ලේ වැටිච්ච කෙනෙක් විදිහට මේ සාකච්ඡාවට ගියාට පස්සේ බෑ මට එකක් තේරුණා පිටරට වුණත් ලංකාවේ වුණත් ගෑනු වුණත් පිරිමි වුණත් බුද්ධඝම වුණත් අබෞද්ධ වුණත් ප්‍රශ්නේ එකයි ඔක්කොටම තියෙන එකම ප්‍රශ්නේ එක එකනා විවිධ භාෂාවලින් විවිධ ක්‍රමයකට වර්ණගුවට අහගෙන ඉන්නකොට හොඳට ප්‍රශ්න තියෙනවා. මේ අහන්නේ මට අදාළ නැති ප්‍රශ්න නෙවෙයි. මට හොඳටම අදාළයි. මට මේක කියන්න තේරෙන්නේ. මගේ මේ ප්‍රශ්නේ මට වර්ණ ගන්න තේරෙන්නේ. නැතර සතුටක් ඇතිවෙනවා නේ මේකට සාකච්ඡා වෙච්ච නිසා නිකම්ම මටත් මම අහන්න ඕනේ ප්‍රශ්නේ ඇහෙනවා. ඊට පස්සේ උත්තරය හම්බ වෙනවා බොහෝම ලස්සනට. ඒකදී අහගෙන ඉන්නකොට ලාභ දෙකයි. ප්‍රශ්නේ සාකච්ඡා. ඒ නිසා ධර්ම සාකච්ඡාව කියන එක ඉතාමත්ම සජීවී වැඩපිළිවෙලක් කෙනෙක් හිතන්නේ නරකයි මම මේ ප්‍රශ්න අහන්නේ මට දැනගන්නයි කියලා. මං කියන්නේ මේ ප්‍රශ්න අහන්නේ උත්තර දෙන එකනගේ දැනුමයින්දත් නෙවෙයි. ඒකත් හොඳ પરමාර්ථයක් නෙවෙයි. අපි ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ හරියට මේ ධර්ම සාකච්ඡාව වලට අනුග්‍රහ කරා නමුත් අවාසනාවට වගේ මම දකින්නකොට ලොකු සංසික වයස වැඩි නිසා වැඩි වෙලා කතා කර කර ඉන්න බෑ. නිසා උන්වහන්සේ කියනවා සාරිපුත්ත මොග්ගල්ලාන ආදී එවකට හිටව මහතෙරුන් වහන්සේලා ඒ තම තමන් ඔය පැත්ත කරලා ගමකට ගිහිල්ලා ඒ ගමේ ඉන්න කොල්ලොත් දෙන්නෙක් පැවිදි කරගෙන ඒ බණ පත පත පොත කියලා දීලා වරින් වර ඒ පිරිසත් අඳ ගන්න සතුටවත් යනවාසේ දකින්න යනවා. ඊළ වන්දෝනා මේ තමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා. ඉතින් ඒ ඒ යන පිරිස හරිය කුල ඇටි හරිය බයයි මොකද අපේ ගුරු හාමුදුරුවොත් මෙච්චරත් ගුණවන්තයි උන්වහන්සේගේ සාස්ෘණ වහන්සේ මෙහෙම ඇති කියලා ඉතාමත්ම බය ගෞරවය යන්නේ තත්ම උගන්නගෙන යන්නේත් එහෙම තමයි. නමුත් සරුවචනාංශගේ වචනයක් සාකච්ඡාට සම්බන්ධ කරගන්න දෙපිරිස අතර පරස්ස වැඩි දුර පරස් පරස්තරේ වැඩි නිසා අඬ ගහගෙන යන ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. සරුවචනාංශය හොඳටම දන්නවා මේ ප්‍රශ්නේ අහන්නේ දැනගන්න නෙවෙයි මේ ආපු පිළිසෙට මේ සරුවචනාංශය වැඩ ගන්න හැටි ධර්ම රසයේ විඳින හැටි දැනගන්න ප්‍රශ්නයක් ආවා. ඒක සරුවචනාංශයේ මේ කෙනාට උත්තර දෙන ස්වරූපයෙන් අර ආපු ආධුනිකයන්ගේ මනස දැනගෙන අවශ්‍ය තොරතුරු ටික දෙනවා. අනිත් වගේ ක්‍රමික මේ ඍජු නැති වක්‍ර ක්‍රම වලින් හරියට ධර්මයේ පැතිරෙනවා මේ ධර්ම සාකච්ඡාව. නමුත් අහන කෙනා දැනගන්න ඕනේ අහන ප්‍රශ්නය ප්‍රයෝජනේ සලකලා උපයෝගීතාවයක් වෙන ප්‍රශ්නයක්. නිසා අපිට විසඳ ගන්න බැරි මේ චිත්තචෛසික පිළිබඳව හෝ මේ ලෝකෙන් එහා පැත්තේ ධර්ම පිළිබඳව හෝ අභ්‍යාගත ප්‍රශ්න ගැන කතා කරමින් ගත්තොත් අපේ ජීවිතේ මඳු වෙනවා අපිට. එතෙන්ද සම්මාදිට්ඨිය අවශ්‍යයි. මේ ආහන ප්‍රශ්නේ පරෝධිනක් කියන්නේ. ඉතින් සායේ සාකච්ඡා අනුග්‍රහිතය අද මෑතකදී මගේ දැනුම හැටියට හරියටම උනන්දු කරලා ගත්තේ මහසිසඩෝ විතරයි. වාසිචයඩෝ හරියටම දවසක් කර දවසක්වත් අඩු ගන්න පුළුවන් කියන හැමදාම කරන්න කියලා කමඨාන් සුද්ධ කරනවා. ඒක සඳහා විශාල නීති පද්ධතියක්. චර්යාවක්. හැම කෙනෙක්ම සම්බන්ධ වී යුතු බවට වගකීමක් කරවලා හරියට බෙහෙත් කසායක් ලියලා බෙහෙත් බිව්වට පස්සේ ಗುಣාගුණ අහන්න වගේ පෙන්නලා සාකච්ඡා කරනවා. මේ සාකච්ඡා කරනකොට ඒකට උත්තර දෙන කර්මස්ථානාචාර්යවරයාට යම් ප්‍රශ්නයක් යම් ගැටලුවක් ඇති වුණොත් ඒක ඒ කර්මස්ථානාචාර්යව වග වෙන්න ඕනේ අමාරු කොටස මහශීලාඩට ලියන්න ඕනේ. මහශීලාඩ ස්වාමීන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ විදිහට මූලස්ථානයේ ගත කරනවා වරිමර තැන්ට උනේ. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ වැඩ හිටපුවේ මම හිතන්නේ අවුරුදු 1945 වගේ ඉඳලා ගොඩ ප්‍රසිද්ධ වුණේ මම හිතන්නේ 50 ගණන් වල තිබුණු මේ හය වෙනි ධර්ම සංගායනාවේ පුච්චක ස්වාමීන් වහන්සේ විදිහට වැඩ කටයුතු කිරීමේ උන්වහන්සේගේ තියෙන ඒ ත්‍රිපිටක දැනුම හොඳට මෙඩි වෙන්න පටන් ගත්තා. එදලා අපවත් වෙනකම්ම ආපු ප්‍රශ්න සියල්ලම ඒ ස්වාමීන් වහන්සේගේ අතේ අත ගොනු වුණා. මානවයර තියෙන හැම ප්‍රශ්නයක්ම වගේ ඇහිලා තියෙනවා. එහේ ඒ ස්වාංශයකට දීපු උත්තර තියෙනවා. ඒ නිසා ඒක බොහොම දැනුම් සම්භාරයක් බුද්ධ ත්‍රිපිටකයේම තමයි මේ සාකච්ඡා ක්‍රමයට ගිහිල්ලා කියනවා. ඊට පස්සේ ඒ ශාංශය හැම කෙනෙකුටම කියලා කියනවා මේ විදිහට ධර්ම සාකච්ඡා කරන්න කමඨාන් සුද්ධ කරන්න කියලා. මේ කමඨාන් සුද්ධ කිරීම පිළිබඳව මම මේ වෙලාවේ පොඩි වෙලාවක් කරන සාකච්ඡා කරොත් මොකද අපි හෙට කමඨාන් සුද්ධ කරන්න පටන් ගන්න නිසා ඒකෙදි ඒ කමඨාන් සුද්ධ කිරීම විපස්සනාට බරයි. ඒක කියලා පටන් අර ගන්න ඕනේ. අපි මේ කතා කරන්නේ සම්මා සමාධිය ගැන හැබැයි මාර්ග සම්මා සමාධිය ගැන ඒ කියන්නේ විපස්සනා වහරහ යන එකක් ගැන එතෙන්දි මේ විපස්සනා කුළු ගැනීම සඳහා උසි ගැනීම සඳහා විපස්සනාව ඔප්නැන්වීම සඳහා ඒ යෝගාවචරයේ මානසිකාරය යෝනිසමනසිකාරයක් කරන්න මෙහෙවන්න ඕන. ඒ මෙහිවීම වගකීම තියෙන්නේ ගුරුවරයාගේ අතේ. එනිසා යෝගාවචරයක දන්නේ නැති වුණොත් කමටහන් සුද්ධ කරන්න ගිහලා නිකන් හරියයි බල්ලයි කතා කර කර ඉන්නවා. මොනවද කියන්න දන්නේ නැහැ අපරාධ කාලේ නාස්ති කරනවා. ඒ නිසා අපි බුරුමේ භාවනා කරන කාලේ හැම ටික දවසක් ගියාට පස්සේ අපි පිටරට වලින් ආපු කට්ටිය එක එකන එක එක જાති කියනවා ෂැඩෝගේ කාලේ නාස්ති වෙන නිසා ෂැඩෝ පරිවර්තනය කරන පරිවර්තකයා කොලයක් ගෙනල්ලා ගැව්ව හැම කෙනාගේම මේ කාමරේ උළුවස ගාව කමඨාන් සුද්ධ කරන්න යනකොට මෙන්න මේ ෆ්‍රාමුවේ ඉඳගෙන කතා කරන්නේ කියනවා ඒක හරිය ලොකු වෙනසක් ඇති වුණා. ඊට පස්සේ මම ඒක ගෙනල්ලා ඒක සිංහල පරිවර්තනය කරලා බෙදලා දෙන්න හදනකොට ඒවකට හිටපු උඟ දෙනෙක් කිව්වා මේව වැඩක් නැහැ මේව ලංකාවේ ප්‍රසිද්ධ වෙන්නේ නැහැ කවුරුත් ගණන් ගන්නෙත් නැහැ කියලා කෙසේ නමුත් මම කරලා බැලුවා නමුත් ප්‍රයෝජනවත් වුණා. සම්දාන් සුද්ධ කිරීම පිළිබඳව ඒ මට උගන්වපු ස්වාමීන් වහන්සේ දීපු උපදේශ ටික ඒකෙදි කියලා තියෙනවා විපස්සනා භාවනා කරනකොට කමඨාන් සුද්ධ කිරීම අවශ්‍යයි. ඒ කමඨාන් සුද්ධ කරන්න ගියාට පස්සේ තමයි විනාඩි 5ක් හතක් අතර විතර කාලයක් ලැබෙනවා. ඒ කාලය තුල තමන්ගේ මූල කර්මස්ථානයේ වාඩි වෙලා භාවනා කරනකොට මූල කර්මස්ථානය සාර්ථක වෙච්ච වෙලාවකින් පටන් අරගන්නයි කියන්නේ. මං ආනාපානට වාඩි වුණා. එහෙම නැත්නම් මම හොඳට පරියන්කේ වාඩි වෙලා හොඳට සමබර කරගෙන සෑහළු ඉතින් ඉන්නකොට මන්ට මේ විදිහට හුස්ම රැල්ල නාසිකාග්‍රේ වැටුණා නැත්නම් උදරේ පිම්බි මැකිලින් වශයෙන් වැටුණා ඉතින් මේක නිසා මම මේක මූල කර්මස්ථානේ කරගත්තා කියලා. බුරුමේ කියනකොට නම් ආනාපාන ගැන කතා කරන්න දෙන්නේ නැහැ. කිලිම පිම්බිම හැකිලිම පමණයි. මෙහෙදී අපි එහෙම දැඩි කිරීමක් කරන්න අපි කියනවා මතුවෙන ක්‍රමයට නාසිකාග්‍රය හෝ උදරේ පිම්බිම හැකිලිම වෙන තැනක් තියෙනවනක සඳහන් කළා කියන්නේ. ආන ඒකෙදි මේ මම දැන් කියන්න හදාන මේ නාසිකාග්‍රය ඇති වෙන ආනාපානිය හෝ උදරය ඇති වෙන පිම්බීම හැකිලිම කියන එක අනිවාර්යයෙන්ම සටහන් කළ යුතුයි සඳහන් කළ යුතු නැත්නම් ගුරුවරට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. ඊට පස්සේ ඒ පාර දිගේ තමයි සුද්ධ වීම වෙන්නේ. ඒ නිසා යෝගාවචරය වාඩි වෙලා ඉනකොට Tamanට වැඩියෙන් ඉස්මතු වෙන්නේ කන හුස්ම නාසිකාග්‍රේද එහෙම නැත්නම් ශ්වසන පද්ධතියේ යටම කෙළවරේ තියෙන උදරයේ පිම්බීම හැකීමද කියන එක පිරිසුදු කරගන්න බැරි යෝගාවචරෝ 140ට වැඩි වෙන්න ඉඩ තියෙනවා අන්තිම දවසේ සමාට අර වගේ ප්‍රශ්න අහනවා. භාවනා කරනකොට ආනාපානේ කරන්නද නැත්නම් පිම්බීම හැකීම කරන්නද කියලා යන්න ඉස්සෙල් දවසේ යහන්නේ. ඒක දන්නේ නැහැ ස්වභාව සිද්ධියෙන් මේක මතුවෙන්න ඕනේ. ඒ අණුවයි ඒ නූලටයි මල් ලමුනන්න තියෙන නිසා ඒ නූලක් නැතුව මල් ලමුනන්න බෑ. මූල කර්මස්ථානේවත් හඳුනගන්නේ නැහැ. සමහර චරිත වශයෙන්ම බෑ. එහෙම වුණොත් වෙන්නේ මොකද්ද? කොච්චර කල් භාවනා කරත් ගුරුවරයාට අත දෙන්න ක්‍රමයක් නැති වෙනවා. සංනිවේදනය කරගන්න ක්‍රමයක් නැති වෙනවා. මොකද කර්මස්ථානේ දන්නේ නැහැ. ඒ නිසා මම වඩන්නේ මේකයි කියන එක කියන්න වෙනවා. මට ඉඳගත්තාම මට ආස්වාද ප්‍රසවාසය වැටුණා. මට ආස්වාද ප්‍රසවාසයේ මෙච්චර වෙලාවක් දැක ගන්න පුළුවන් වුණා. ආන්නේ යම් කිසි කෙනෙකුට වාඩි වුණාට පස්සේ ඒගේ මූල කර්මස්ථානයේ සාංශුද්ධ දැක ගන්න පුළුවන් වුණා නම් ඒක තව දුරටත් ප්‍රණීත කර ප්‍රණීත කර ගැනීම සඳහා සාක්ෂාත් කර ගැනීම සඳහා සාර්ථක කර ගැනීම සඳහා අරමුණත් එක්ක වැඩි වේලාවක් මේ සතිය පැවැත්වීම සඳහා මහසි ශාඩුක තියෙන දෙවෙනි දක්ෂකම තමයි මෙනෙහි කරන්න කියන්නේ. ආස්වාසේ ප්‍රස්වාසය කියලා. ඒ හුස්ම ගන්නකොට ආස්වාසය කියලා ප්‍රස්වාසයෙන් ගන්නවා, හෙලනවා, ඇතුල් වෙනවා, පිට වෙනවා. පිම්බීම හැකිලිම කරන එක නම් මේ මෙනෙහි කිරීමෙන් ඉස්සලා නොකියවත් අහුවෙනවා මම ඇතුල් වෙන පිට වෙන බලනවා. මම පිම්බීම හැකිලිම බලනවා කියන්නේ. මෙන්න මේ ටික පිරිසුදු කරගන්න බැරි මං කිය සෑහෙන ගණක් යෝගාවචර ඉන්නවා රිට්‍රීට් කොච්චරද කරලා තියෙනවා අවුරුදු ගණන් භාවනා කරලා තියෙනවා අරමුණ මේකයි කියලා කියන්න බෑ අපි හිතමු කියන්න පුළුවන් කියලා මට ආස්වාස වැටෙනවා මට ප්‍රසවාස වැටෙනවා පිම්බි වැකිලින් වැටෙනවා ඉතින් වැටෙනකොට ආස්වාස ආස්වාස වශයෙන් ප්‍රසවාස ප්‍රසවාස වශයෙන් මෙනෙහි කරන්න පුළුවන් නම් කමඨාන සුද්ධ කරලා දෙනවා ආස්වාසේ ප්‍රස්වාසේ වෙනසක් තියෙනවද කියලා බලන්න. අත්දැකීමේ අත්විඳීමේ මේ ආස්වාසේ ප්‍රස්වාසේ නෙමෙයි. මේ ප්‍රස්වාසේ මේ ආස්වාසයයි. ආස්වාසේ නෙවෙයි කියලා හරියට මේ දෙක දෙකට වෙන් කරලා වෙන්කොට හඳුනා ගැනීමේ පරිච්ඡේද ඥාණයට අත්දව දීමක් වශයෙන් කියනවා. පුළුවන් ද ආස්වාසේ මෙහිම ප්‍රස්වාසේ මෙහිමයි කියලා වෙන් කරලා පෙන්නන. මේක විශාල අභියෝගයක්. මේක කියනකොටම 140කට විතර මූල කර්මස්ථානය අල්ලන්න බෑ 60කට 70කට වැඩි පිරිසකට මේ දේ අහුවෙන්නේ එක්කෝ පේන්නේ නෑ එක්කෝ නැත්තම් පෙන්නලා කියන්න දන්නේ ඉතින් මේ නිසා මෙතනදී සෑහෙන sannivedanaye ලකු පරාශයක් තිබෙනවා මොකද්ද මේ කියන්නේ මොකද්ද මේ වෙනස ඒ නිසා සමාහට ආප්තෝපදේශ මාර්ගයෙන් රූපක මාර්ගයෙන් නිදර්ශන මාර්ගයෙන් පෙන්ලා දෙනවා මෙන්න මේකයි මේ අදහස් කරන්නේ මේ ආස්වාස කරනකොට සීතල ගතියක් ප්‍රසවාස කරනකොට උණුසුම් ගතියක් ආශ්වාස කරනකොට දිග ගතියක්, ප්‍රශ්වාස කරනකොට කෙටි ගතියක්, ආශ්වාස කරනකොට කෙටි ගතියක්, ප්‍රශ්වාස කරනකොට දිග ගතියක්, නාස්පුඩු පුරවාගෙන පීරාගෙන යන ගතිය. ආන්නේ විදිහට තමයි අත්දකින්න දේ, අත්විඳින දේ දැක්ක හැටියට කියන්න පුළුවන් නම් ඒ යෝගාවචර ලැබෙන ලාභේ තමයි කමඨාන් සුද්ධ කරලා ගිහලා වාඩි වුණාට පස්සේ ඊගාවට වාඩි වෙන වාඩිවිල්ලේදී අර අතනින් පටන් අරගෙන ඉදිරියට යනවා. අර මුලින් ඉඳලා කරන්න ඕන කමක් නැහැ. Taman කියලා ආපු දේ මෙතනයි. ඒක එහෙමද කියලා හොඳට මෙච්චර දීලා බැලුවොත් පරීක්ෂාවෙන් බැලුවොත් ඉදිරියට تعلق කරනවා. ඊගාසයට කමටහන් සුදුනොත් මම එදා මේ මේ ටික දැක්කා තවත් එන්නේ එකට මේ මේ විස්තර දැක්කා කියලා ආශ්‍රත් ප්‍රසවාස දෙකේ වෙනස වෙන්කොට දැනගැනීමේ ඥාණය වෙන්කොට දැනගැනීමේ උපාය ක්‍රමය වෙන්කොට දැනගැනීමේ මානසිකාර ක්‍රමය තේරුම් ගත්තොත් අනිවාර්යයෙන් මේ යෝගාචර ආස්වාසෙන් ආස්වාසයට ආස්වාසෙන් ආස්වාසයට ඇති වෙනස්කම් දකින්නවා කියන එක ඉච්ඡට අමාරු නෑ. ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට ඇති වෙනස්කම් දකින්න කියන ඉච්ඡට අමාරු නෑ. මේ මිත්‍රිදි පවා මතක් කරන්න වෙනවා මේ විදිහට ආස්වාස් ප්‍රසවාස දෙකේ වෙනස ආස්වාසෙන් ආස්වාසයට විනාඩි 5න් 10න් ඇති වෙන වෙනස විස්තර දකින්න පුළුවන් වෙන්නේ විපස්සනා නඹුරක් ඇති යෝගාචරයට පමණයි. ඉතින් මේ නිසා මේක කළ යුතුයමයි මේකමයි ක්‍රමය කියලා කියන්න ගත්තොත් සමත යෝගාචර කැපෙන්න පටන් ගන්නවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට කියන්න බැරි නම් ඒකෙත් පණිවිඩයක් තියෙනවා. මෙතෙන්දී පුංචි තව කාරණාවක් කියත හැකි සමාඩ සූක්ෂම වැඩි වෙන්න ඉඩ තියෙනවා එහෙම නැත්නම් බරපතල වැඩි වෙන්න ඉඩ තියෙනවා නමුත් මම හිතන්නේ තේරුම් ගන්න කෙනෙකුට උදව් වෙනවා. මේ ආස්වාද ප්‍රසවාස කියන අරමුණ අපි ඉන්දර්ශනයක් වශයෙන් ගත්තොත් ඕකේ මූලික පැතිකඩ තුනක් තියෙනවා ප්‍රවිෂ්ඨ තුනක් තියෙනවා පිවිසුම් දොරවල් තුනක් තියෙනවා යෝගාවචරය. එක තමයි දැන් මගේ හිතේ තියෙන ආස්වාද ප්‍රසවාසයේ ශබ්දක නෙවෙයි වේදනාවක නෙවෙයි හිතවිල්ලක නෙවෙයි කියලා ආස්වාද ප්‍රසවාසය දන්න. නැත්නම් මම මුල් දීලා තියෙන ආස්වාද ප්‍රසවාස බව දන්න මේක පළවෙනි පිවිසුම් දොරයි. මේ මත හෝ නැත්තම් සම්පූර්ණ ස්වාධීනව මේ ආස්වාද ප්‍රසවාසයේ හැප්පෙන්නේ නාසිකාග්‍රයේ නැත්තම් උඩුතොලේ කියලා මේ හුස්ම වැඩපිළිවෙල කාය විඤ්ඤාති කාය විඥානයේ වශයෙන් කායද්්වාරේ කාය ප්‍රසාදේ කොතනද හැපෙන්නේ කියන එක කිචි කැවෙන්නේ කියන එක වදින්නේ කියන එක තැර වෙන්නේ කියන එක දෙවෙනි පිරිසුම් මාර්ගය මේ දෙකම තියෙන එකනට ආස්වාද උරන්නල්ල මගේ උඩුතලේ වදිනකොට මෙහිමයි වැටෙන්නේ ප්‍රසාද හුලන්නල්ල මගේ නාසිකාග්‍රයේ උඩුතලේ වදිනකොට මෙහිමයි වැටෙන්නේ කියලා ආස්වාද ප්‍රසාද දෙකේ රස වෙනස කියලා කියන්නේ තුන්වෙනි පියුසුම් මාර්ගය මම මේ ටික විස්තර කළේ දල වශයෙන් කියන්න පුළුවන් හුස්ම ගන්න බව දන්නවා සද්ද හිතිවිලි වේදනා නැති බව දන්නවා හැපෙන තැන දන්නේ නැහැ දෙකේ වෙනස දන්නේ නැහැ කියන මට්ටමේ හුඟක් වෙලාවට ඉන්නේ සමත පූර්වංගම යෝගාවචරය. විපස්සනාවට මුලපටන්ම නැඹුරු ඇති කෙනාට වර එක හුස්ම තේරෙනවා වර එක හැපෙන තැන තේරෙනවා වර එක මේ දෙකේ වෙනස තේරෙනවා. ඒකෙදි හොඳට මතක තියාගන්න ඕනේ හුස්ම ගැන දන්න වෙලාවට හැපෙන ගැන දැනෙන්නේ වෙනස තේරෙන්නේ නැහැ. හැපෙන තැන දැනෙන චිත්තක්ෂණයේදී හුස්ම බව දන්නෙත් නැහැ වෙනස තේරෙන්නේ නැහැ. වෙනස තේරෙන වෙලාවේ හැපෙන තැන තේරෙන්නේ නැහැ. හුස්මද කියන එක තේරෙන්නේ නැහැ. නමුත් චින්තාමය ඥානෙ අන්වේ ඥානෙන් තමයි මේ තුන එකතු කරලා මේ තුනම ආශ්‍රස ප්‍රසවාසයේ පැතිකඩ තුනක් බව තේරුම් ගන්නේ ගොඩාක් කල් ගිහිල්ලා. ඉතින් ආනාපානෙ ඇතුලේ හිටියත් මේ පැතිකඩ අතර එහිමේ හිත පනින නිසා යෝගාචරයේදී මගේ හිත තාම සමාධිගත වෙලා නැහැ. තාම සතිමත් වෙලා නැහැ කියලා. මොකද යෝගාවචරයන් එක පැතිකඩ එක දිගටම ඉන්න ඕනේ කියලා මෙන්න මේක තමයි සමත යෝගාවචරය විසින් ගන්න ඒකායන මාර්ගය කියලා හිතන එක. නමුත් විපස්සනා යෝගාවචර පැතිකඩ තුනක් තියෙනවා. පිරිසුම් මාර්ග තුනක් තියෙනවා. මේ වගේ පැන පැන පැන පැන හිත විවිධත්වයක් ලබනවා. මෙන්න මේ පැන පැන පැන පැන ලබන විවිධත්වය හරහා ලැබෙන සමාධියද කියනවා ක්ෂණ මාත්‍ර සමාධිය කියලා. ක්ෂණික සමාධිය කියලා. ඒක හරි සෙල්ලක්කාරයි. කොච්චර සෙල්ලක්කාරද කියනවනම් භාවනා කරන යෝගාවචරයත් අදහන්නේ මේක සමාධියක් කියලා. හැබැයි යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් සතිය තියෙනවා කියන මගේ හිත වර එක හුස්ම තියෙනවා. වර එක හැපෙන තැන තියෙනවා. වර එක දෙකේ වෙනස දකින්න ඉන්නවා කියලා සතිය අඛණ්ඩ බව ඒත් යෝගාවචරයට ගුරුවරයා මතක් කරලා දුන්නොත් අල්ල ගන්න පුළුවන් නම් ලොකු ඉදිරිපීමක් වෙනවා. මෙන්න මේ ටික සිද්ධ වෙන්නේ සාකච්ඡා අනුග්‍රහිතයි. ශීලානුග්‍රහිතය නිසා කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය පිළිගන්නව කරන දෙයට වග වෙනවා. සුත්තමේ අනුග්‍රහිතෙන් අපි මේ කාරණා අසාධන ගන්නවා. සාකච්ඡා අනුග්‍රහිතයේදී භාවනා කරන දේ තමන් අත්දකින දේ තව කෙනෙකුට කියන හැටි sannivedana කරන හැටි පිළිබඳව කවදාකවත් ජීවිතේ හම්බෙච්ච නැති විදිහට ඍජු මනසින් මනසට sannivedana ක්‍රමයක් ඉගෙන ගන්න. මේක තව ඔප්පනං වෙනවා සක්මන් භාවනා ගැන කියන්න කියන්නේ. ඔය සක්මණේදී ඇස් දෙකෙම රූපේ පේනවා. කන සද්දත් ඇහෙනවා. වම දකුණ කියලා කාය ප්‍රසාදයේ වම දකුණ තියෙනවා. මෙනෙහි කරනවා. මේ මෙනෙහි කරන ගමන් ඒ වෙන සංසිද්ධිය වෙන සංගතිය තමන්ගේ කමඨාන් වාර්තාවට අතු කරන්න ගියාම හුඟක් වෙලාට යෝගාවචරය මේ සක්මන් භාවන ගණන් ගන්නෙත් නෑ කියන්නෙත් නෑ. මොකද හිතෙන්නේ හුඟක් වෙලාට හිත පිට යන වැඩි කියන්නේ. නමුත් ඒකෙන් ලොකු විශේෂම කියන්න පුළුවන් පරයන්ක භාවනාවට වැඩි ඉදිරි පිම්මක් සක්මන් භාවනාවදී ඇති කළා දෙනවා. ඒ සක්මන් භාවනාව කරන කෙනෙක් කියන්න පුරුදු වුණොත් විශාල ආනිසංස රාශියක් තියෙනවා. මොකද්ද? සක්මණෙන් පරිබාහිර වුණත් කමන්න යෝගාවචරය ගමනේ ජීවිතයේ දවසේ මේ ඇවිදිනකොට මොන සක්මණේ කියාපු කමඨා සුද්ධ කරන කියාපු කාරණා බොහෝමයක් සාමාන්‍ය ජීවිතෙත් ගන්න පුළුවන් බව තේරුම් ගන්න. ස්නානට යනකොට දාන වන්දනට යනකොට වෙන දෙයකට යනකොට උනත් සක්මන් මළුවක නොවුනට සක්මනේදී හැම්බෙන ලකුණු දැක් ගන්න පුළුවන් වෙනවා. අන්නේ ඒ ටිකේ යෝගාචරය කමඨාන එතන එතන සුද්ධ වෙන්න පටන් ගන්නවා. ගුරුවරයාට ඉස්සරහට ගිහිල්ලා කමඨාන සුද්ධ කරන්න වෙලාව අරගෙන අපොයින්ට්මන්ට් අරගෙන දානවා කරනවා නෙවෙයි. මට මේ සක්මනේදී තියෙන විදිහට වම දකුණ අල්ලන්න පුළුවන්. ඉතින් හරි ලේසි ඒ තරමට ඉදිරියට යන යෝගාවචරයට දවස පුරා සතිය පවත්වන්න කියන්නේ මේ පතුල් දෙකේ මේ විදියට සතිය පවත්ලා වෙන කෙනෙකුට කියන්න පුළුවන් ඥානයක් sannivedana ක්‍රමයක් දැන් තියෙනවා නම් එදිනදා ජීවිතේ හරි ලේසි අතුල් පතුල් දෙකේම ඇති වෙන ගැටුම මේ විදියට මානසිකාර්ට ලක් වෙනවා නම් හරි ලේසි එදිනදා වැඩවලදී සතිය පවත්වන්න. මේ වැඩවලදී ලේසි මේකදී අමාරුයි කියලා Tamanටම අල්ලා ගන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න මේ අතුල්පතුල් දෙක කියලා කියන්නේ අපේ සංවේදී උපකරණ ටික. ඒකේ යමක් ගැටෙනකොට ඒ ගැටුමට හේතු වෙන වස්තුවේ බර ගති, හැලු ගති, සීතල ගති, රවුම් ගති, සුමුදු ගති ඔක්කොම දැනගැනීමේ හැකියාවක් අනිත්යෙන් වල තියෙනවා. මේ විශේෂණ වෙච්ච තැන් තමයි මේ තුඩු, ඇඟිලි තුඩු, අතුල්පතුල්. විශේෂයෙන්ම මේක තවත් තහවුරු වෙන වැඩක් තමයි මේ අතුල්පතුල් දෙකේ මුළු ශරීරයේම ඉන්ද්‍රියයන්ගේ නිරූපණයක් තියෙනවා. එසා ඕනේ ලෙඩක් ආවොත් ඒක අතුල්පතුල් වල සටහන් වෙනවා. සමබර විදිහට අතුල්පතුල් ව්‍යායාම වෙනවා නම් අර ලෙඩේ ඉබේම ඒ සම්බාහනේ අරහම අයින් වෙනවා. ඒ නිසා නැත්තම් තමන් සංවේදිකම පුරුදු කරලා තියෙනවා ඕන කෙනෙක්ගේ අතක් අත ගාලා ඕන කෙනෙක්ගේ පතුලක් සම්භාහනය කරලා කියන්න පුළුවන් මෙන්න මේ ප්‍රදේශයේ මෙන්න මේ උපකරණේ දැන් දුර්වල වෙලා තියෙනවා කියලා. ඉතින් අද තියෙන ජීවන රටාව ක්‍රමයටව සපත්තු දාගෙන ඇවිදිනකොට අපිට කවදාකවත් පොළොවත් එක්ක කකුලේ සම්බන්ධයක් නැහැ. අපි දැන් බොත්තම් මිදි කරන්නේ වැඩි කරන්න ඉගෙන තියෙන කැත්තෙන් පොල්ලෙන් වැඩ කරන්න දන්නේ නැහැ. ඒ නිසා කවදාකවත් පතුල් අතුල් දෙක සම්භාහණය වෙන්නේ නැහැ. ඉතින් එන්නේ එන්නේ ලෙඩ තමයි. මනසත් ලෙඩ වෙනවා, කයත් ලෙඩ වෙනවා. සරුවත්නාංශික මේ සක්මන් ක්‍රමය එදා යෝගාවචරයක් වශයෙන් තමන්ගේ වැඩ ටික තමන් කරගන්න ගියාම අර බොත්තම් මිරිකරක හිටපු එක වෙනුවට අතපය මෙහෙසලා මහන්සි වෙන්න වෙනවා. ටිකක් වෙන්න ඕනේ මේක. වෙනකොට ඉබේම ලෙඩ රෝගත් මතුවෙලා ඒව එහෙම සම්භාහණය තුලින් සූ වෙන ගතියකුත් තියෙනවා. ඉතින් මේකට නිල සම්භාහන විද්‍යාව නැත්නම් රිෆ්ලෙක්සොලොජි කියලා කියන එක විශාල වශයෙන් දිනුන මේ දවස්වල දකුණු කොරියාවේ ඉන්දුනි මැලේසියාවේ ඇමරිකාව වගේ රටවල් වල පුදුමාකාර උපකරණ හදලා තියෙනවා මේ ශරීරයේ අතුල්පතුල් දිහා බලලා ලෙඩේ මොකද්ද කියලා. ඉතින් මම මේ ඔක්කොම අපේ සක්මනේ ඉබේ සිද්ධ වෙනවා. තම තමන්ගේ අතපය හොදනකොට වැඩ කරනකොට ඉබේ සිද්ධ මේ ඔක්කොම පිළිබඳ සංවේදී භාවය ඇති කරගෙන තමන්ටම තමන්ගේ කමඨාන් සුද්ධ කරන තැනට යනවනම් ඒක මේ ධර්ම සාකච්ඡාව තමයි ගොඩාක් උදව් වෙන්නේ උදව් ගත්ත මිනිහෙක් මේ කතා කරන්නේ මේ බල බල බල බල මේක සම්බන්ධ කරගත්ත කෙනෙක්. අන්න මේ තුන් ආකාරයෙන් මේ අනුග්‍රහ කරාට පස්සේ මේ සම්මා දිට්ඨියට ඒ උද්ගලයා සුදුස්සෙක් වෙනවා තමන්ගේ සමත සම්මා දිට්ඨිය දියුණු කරගන්න මේ ජීවන යාත්‍රාව සකස් කරගෙන සමාධිය වැඩි කරගන්න එක තැනක වැඩි වෙලාවක් ඉන්න ඒ කරමුනේ බොහෝ වෙලාවක් ඉන්න මේකට කියනවා මේ මේ විදියට සීලයෙන් සුතයෙන් සකච්ඡාවෙන් අනුග්‍රහ කෙරුවට පස්සේ සම්මාදිට්ඨිය සමත සම්මාදිට්ඨි මට්ටමට යනවා ඒ සමත සම්මාදිට්ඨි මට්ටමට ගියාට පස්සේ යෝගාවචරයා සීලවන්තයා භාවනාවට ගියා කියලා මේ රටේ කියනවා අපි මේ සීලවන්තයා විසින් ගත යුතු සුදුසුකම් ටික නැතුව සමත භාවනාවට ගියට ඒක හරියන්නේ. සමාධියක් ගන්න බෑ. ඒ විතරක් නෙමෙයි සීලයෙන් අනුග්‍රහ වුණාට පස්සේ සමත සමාධිය කරන්නේ නැත්තම් ඒක ඉතින් අන්ධයාට මණිකක් පය ගහුණා වගේ ශාසනයෙන් වැඩ ගන්නත් බෑ. ওই ලකුණු දෙකම ලංකා බුද්ධ ආගම ශාසනයේ තියෙනවා. බටහිර පන්නේට හිතන කියන ඇත්තෝ උගත් ඇත්තෝ හිතනවා සීලය අවශ්‍ය නැහැ, දන් දෙන්න අවශ්‍ය නැහැ, කෙලින්ම අපි විපස්සනායෙන් බහින්න පුළුවන්. නැත්නම් සමතෙන් බහින්න පුළුවන් කියලා භාවනා මධ්‍යස්ථාන වලට යනවා. නමුත් බුද්ධ ධම්ම සංඝ කිරේ ගෞරවයක් නැහැ, අවතුම් පැවතුම් දන්නේ සීලාචාර නැහැ. ඉතින් හරියට ප්‍රශ්න. මේ මේ <coughs> රිට්‍රීට් විශ්සේ යනකොට අපි දාපු නීති පද්ධතියෙන් පැත්තකින්ලා බලන කෙනෙකුට තේරෙනවා කොච්චර දලදඬු නීති පද්ධති දාන්න ඕනද මේ සීලේ නැතිකම නිසා. තවමදි මේ මේ මිනිච්ච තවමදි. තව දිනු කරන්න කියනවා, තව කපන්න කියනවා. හරියට මේ මේ දෙපා දෙපා වේලක් දිගේ දක්කන හරක් රැණක් වගේ කටුකම්බි දෙකුත් ගහලා දෙන්නයි කියනවා. නැත්නම් හරක් බැටපයින්. මොකද ඒ ධර්මතම සමත සමාධිය කියන්නේ. සමත සමාධියට හරිනම් ඔච්චර නීති මොකක්වත් ඕනේ නැහැ. තමන් වග වෙලා තියෙන්නේ මේ අපි මේ ගමන යන්නේ මේ ආර්ය සම්මා සමාධිය ගන්න සම්මාදිට්ඨිය හරහා මේ කවුරුත් ඒවිතක් කරන පිටිපස්සෙන් ඇවිල්ලා ඇඟිල්ලෙන් අනින්න ඕනේ නැහැ. දැන් භාවනා මධ්‍යස්ථාන පැත්තෙන් බලනකොට මේ තියෙන්න ඕන මොකද එක එකන දැනගන්නවා මේ විමුක්තියක් හරහා යන ගමනක් න ะ විමුක්තියට යන ගමනක් නම් මොන නීති පද්ධතිය. අර මිනිහ කියවල මේ යන මට කඩළු මොකටද කියලා. මේ වරුවේ හී ආව මිනිහට මොන ඉංගන්ද. Taman යන්න හදන නිවන් යන්න නම් ওই නීති එකක්වත් ඇඟේ ගෑවෙන්නේ නැති වෙන විදිහට තමයි ශික්ෂාගරුක වෙනවනම් ප්‍රශ්න ලේසි. නමුත් මධ්‍යස්ථාන වෙනකොට පොදුවේ භාවනා කරනකොට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මේ සියල්ලම යොමු වෙන්නේ මොකටද? යොමු වෙන්න ඕන ගැතේ සමාධියක් ඇති කරන පැත්තට. එචා සරුවචනසේ දේශනා කරලා තියෙනවා ශීලවතෝ භික්කවේ සීල සම්පන්නස්ස න චේතනා කරණීයෝ පමෝදිතං මේ uppajjatuති මහන්නේ මේ සීලවන්තයාට සීල ඇති කෙනාට අනිමට ප්‍රමෝදේ පහළ වේවා කියලා අදිෂ්ඨාන කරන දෙයක් නෑ අත් කරන දෙයක් නෑ ධම්මතායේ සාභික්ක වේ සීලවන්තස්ස සීල සම්පන්නස්සත ප්‍රමෝදිතා සීලය හරිනම් ඒ මාසයට ප්‍රමෝදයක් පහළ වෙනවා කියන එක ප්‍රාර්ථනා කරන දෙයක් නෑ ඒක ධර්මතාවයක් ප්‍රමෝදේ පහළ වෙනවා මම සීලවන්තයි වෙන මොකක්වත් ඕනේ කවුරු මොන තරම් දුහිල්ලුණත් තමයි ප්‍රමෝදයක් පානවා. පමවිචස බික්ක වේන චේතනාකරණියෝ පීති මේ uppajjatuti ධම්මතා ඒසා භික්කවේ පමුදිතස්ස පීති මහන්නේ මේ ප්‍රමෝදේ පහළ වෙච්ච වෙනට අනේ මට ප්‍රීතිය පහළ වේවා කියලා දේවල් කෝවිල ගානේ විල්ලන්ද යදින්න යාඥා කරන දෙයක් නෑ ඒක ධර්මතාවයක් ප්‍රමෝදේ අපි කරන සීලේ පහළ වෙනවා ප්‍රීතිය පහළ ප්‍රීතිය ඇති කෙනාට සුඛය පස්සද්ධහරා සුඛේ පහළනවා සුඛේ තියෙන කරා සමාධිය එනවයි කියන එක ධර්මතාවයක් මේ ඔක්කොම පද ටික එකතු කරලා සර්වඥයන් සඳහන් කළා කියනවා කුසල ශීලයක් ඇති කෙනාට අවිප්පටිසාරය කියන එක ඉබේම ලැබෙනවා. අවිප්පටිසාරත්ථායකෝ කුසල ආනන්ද කුසලානි ශීලානි. තමන්ගේ ශීලය හොඳ දක්ෂ ශීලයක් නම් එයාගේ හිත විපිලිසරකමක් එන්න බෑ. විපිලිසරකම ඒකාන්තයෙන්ම දෙක කියන්නේ දුස්සීලකමේ ප්‍රයෝජනයක්. දුසින කියන්නේ නරක ඵලයක්. නිසා පාපසහැරලා බලන්න යම් විපිලිසරකමක් ඇති වෙලා තියෙනවනම් දුස්සීලකම. නිසා අද ලෝකේ පවතින මේ අසහනය, මේ පවතින මානසික පීඩාව වෙන මොකක්වත් නිසා නෙවෙයි බයලජ්ජ නැති නිසා. ඉන්දිය සංවරය නැති නිසා, සීලය නැති නිසා. ඒකට වෙන කේන් ක්‍රම, යාග හෝ මොකක්වත් හරියන්නේ නැහැ. බයලජ්ජද පාල කරන්න ඕනේ. ඉන්දිය සංවරය ගන්න ඕනේ. සීලය ගන්න ඕනේ. සීල ගත්තාම එතනම ප්‍රමෝදය, ප්‍රීතිය, සුපරපසතිය, සුඛය හරහා සමාධිය ඇති වෙන නිසා සීල සමාධියත් අතර බොහොමත්ව ධර්ම ගුණයක් තියෙනවා. අනේ ධර්ම ගුණය දැකගත්ත කෙනෙක් තමයි දන් දීලා සිල් දැකලා ඊට පස්සේ භාවනාවට පෙළඹෙන්නේ. ඒක පරිණාමයක් එතන තියෙන්නේ. ඒ ක්‍රමික මේ පරිණාමයක් තියෙන පරිණාමයට අනුග්‍රහ කිරීම පමණයි යෝගාවචරය කරන්නේ. හැබැයි මේ නියම වෙලාවට අනුග්‍රහණය නොකළොත් ඒ සම්මා දිට්ඨියේ කම්මසගත ඥාන සම්මා දිට්ඨිය සමත සම්මා දිට්ඨියක් මට්ටමට නැගින්නේ. සමත සම්මා දිට්ඨිය නැගලා සාර්ථකුණයි කියලා දැනගන්නේ කොහොමද? මේ නීවරණ ධර්ම ටික පරිඋත්ථාන කෙලෙස් තමන්ගේ හිතට එන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. මම නැවතත් මුලට යනවා. සීලයක් මට හරියයි කියලා දැනගන්න පුළුවන් වෙන්නේ විපිලිසරකම නැතිවීමෙන් නැත්නම් අත්තානුවාද බය, පරානුවාය බය, දණ්ඩ බය, දුක්ගති බය කියන හිතට බය නැමැති අකුසල් ධර්ම ටික ඉන්නේ නැතුව යනවා. සීලවතා බ්‍රහ්ම මණ්ඩලයකට ගියත්, දේව මණ්ඩලයකට ගියත්, ශාස්ත්‍රීය මණ්ඩලයකට ගියත්, බ්‍රාහ්මණ මණ්ඩලයකට ගියත්, උගත් මණ්ඩලයකට ගියත්, පෝසතු මණ්ඩලයකට ගියත් අභීතව ඉදිරියට යනවා. ඒක උගුරකට වෙල්ලෙන්නේ නැහැ, ධනිස්වා හැප්පෙන්නේ නැහැ, වෙවුලන්නේ නැහැ. වෙන මොනවාක්වත් නිසා නෙවෙයි සීලේ තියෙන නිසා. ඒක තමයි ජීවිතේක අත්දකින්න පුළුවන්. මේ විදිහට ඇති කරගත්තේ මේ වික්ත ප්‍රතිබල ගතිය, පපුව දාලා ඉදිරියට යන්න පුළුවන් ගතිය, විපිලිසර නැති හිත අත්‍යවශ්‍යයි සමාධියක් ඇති කරගන්න. සමාධිය ඇති වෙනකොට මේ පුද්ගලයාට අතුරකින් ඇති වෙන නීවරණයන්ගේ බොඳ වී යෑමක්, දුර්වල වී යෑමක්, අරමුණ ඉස්මතු වීමක්, ඒ කාර්මණේ බොහෝ වෙලා ඉන්න පුළුවන් ගතියක්, හිතේ ඉරියව්ව බොහෝ වෙලා ඉන්න පුළුවන් ගතියක්. ඒ වගේ මේකට කැමැත්තක් එන්න පටන් ගන්නවා. භාවන වැඩමුළුවක් පටන් ගත්තත් දවස් 3ක් විතර යනවා ආධුනිකයෙකුට මේ ගැම්ම ගන්න. ඉතින් මේක මේ සමාධිය සම්බන්ධයෙන් මේ විදිහට දවස් කීපයක සිද්ධවීමක් අවශ්‍ය වුණාට මම පුද්ගලිකව දැකලා තියෙන එකක් තමයි මේ සක්මන සක්මන් භාවනාවේදී සතිය ඉස්සර කරගෙන යන්න පටන් අරගත්තොත් යෝගාවචරයට කායික මානසික රෝග දුරු වෙලා ඉන්නේ ස්ථානේ පුරුදු වෙලා දෙන ආහාර වලට මේ දිනචරියට බොහොම ඉක්මනට හැඩ ගැහෙන්න පුළුවන් සක්මන මුල් කරගත්තොත්. එතකොට gedara giniyanna දෙයක් තියෙනවා. මේ සමාධිය නම් බාන මධ්‍යස්ථානයෙන් යනකොට ඒ ණයට ගත් එකක් ගෙදීලා යන්න වෙන්නේ. gedara ගියාට ඔක හම්බ වෙන්නේ නැහැ. සමාධිය සක්මන පුරුදු කරගත්ත කෙනාට සක්මනිය ගොඩක් අස්තර විස්තර gedara ගියන්න පුළුවන්. ඒ නිසා මේ සමාධියට අනුග්‍රහ කරනකොට පරියන්කේ විතරක් නෙවෙයි සක්මනත් එක කරගෙන යනවනම් මේ නිවර්ණත් එක තියෙන සටනේදී සෑහෙන අභීත භාවයක් සක්මන හරහා ගන්න පුළුවන්. එතකොට මේ යෝගාවචරයට හම්බෙන සම්මාදිට්ඨිය කියන්නේ සමත සම්මාදිට්ඨිය කියලා. සමත සම්මාදිට්ඨිය කියලා කියන්නේ නීවරණයන්ගේ නොපැවැත්වීම. පරිඋත් ทาน කෙලෙස් නැති ගතිය. මෙන්න මේ පරිඋත් ทาน කෙලෙස් අයින් වීම ජීවිතයක ඒ මනුස්සයාගේ පෞරුෂත්වයේ ප්‍රධාන වෙනසක් ඇති කරනවා. එවසට පෙරදක්මක් එන්න පටන් ගන්නවා. විශේෂම අදිමොක්ඛේ කියන චෛතසිකය ඇවිල්ලා තමන් කරන දේ එල්ලේ උදාහරණයක් වශයෙන් කියනවා නම් සක්මන් කරනකොට තමන්ට එනවා හිතක්. තව විනාඩි 15ක් විතර යනකම් නම් මගේ හිත කාටවත් බිම දාන්න බෑ මට සක්මනේ පාත් ගන්න පුළුවන් වෙයි කියලා. එතන විනාඩි 10ක් 15ක් යනකම් මට මේ ගත්ත පරියන්කේ ගත්ත ආනපානේ මොන જાතියාවත් මට ගෙනියන්න පුළුවන් වෙයි කියලා Tamanට විශ්වාසයක් පහළ වෙනවා. ඒ වගේම තේරෙනවා මේ ජීවිතේදී මම මේ යොදන කාලයට මට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි මේක මේ මෛත්‍රී බුද්ධ ශාසනයට කරන මූලික පෙරහුරුවක් නෙවෙයි මේ ගෞතම බුද්ධ ශාසනය පණ තියෙන එකක් වැඩ කරන්න පුළුවන් කියන එක මොකද්දෝ සංඥාවක් එන්න පටන් ගන්නවා. ඒ වගේම තේරෙනවා මෙතුවා කල් අපි සංසාරේ කෙරුවේ මොකද්ද? මේ ඇහැට රූප පෙන්වන්න කනට ශබ්ද අස්සන්න, නාසයට ගඳ සුවඳ දෙන්න, දිවට රසමස උළු දෙන්න, මේ කයට සුඛභෝගී දේවල් දෙන්න මේ රූප ලෝකයේ හැඩ ගහපු එක. එතන මේ සුඛෝපභෝගී දේවල් වලට කඹරපු එක. මේකට කියන්නේ සාසනික වශයෙන් ආමිෂ සුඛය. සමත භාවනාව වෙන්නේ නිර්ආමිෂ සුඛය පෙන්ලා දෙනවා. ආමිෂ සුඛයට ඊර්ෂ්‍යා ක්‍රෝධමාන රණ්ඩු සරුවල් දෙපා වේලි නඩු කොච්චර දුණා නිර්ආමිෂ සුඛයට කිසිම තරගයක් නැහැ. නිතරම ජයත් තියෙන්නේ ඇති වෙන්න තියෙන නමුත් එතන යන කෙනෙක් නැහැ. එනිසා තියෙනවා මිනිස්සයෝ මිනිස්යාට තියෙන මේ අතිවිශේෂ හැකියාව දිනු කළ සත්‍යමත් වෙලා සමාධිය හරහා ඒ නිතරම ලබන්න පුළුවන් ඒ සමාධි සුඛේ විඳිනවා මනුස්ස ස්වරූපෙන් ඉන්නා වූ අනිකුත් පුතඥයෝ අනිත් ලෝකයේත් එක්ක රණ්ඩු කර කර මේ රූප වෙනුවෙන් ශබ්ද වෙනුවෙන් ගන්ධ වෙනුවෙන් රස වෙනුවෙන් පහස වෙනුවෙන් අතිකාල සේවාවල් කරමින් රට රාජ්‍ය අතාරෙමින් තැන් තැන් වල යමින් පුදුමාකාර විදිහේ තරඟයකට ඉදලා තියෙනවා. ඒකාන්ත ඵලය තමයි අසහන. ඒකාන්ත ඵලය තමයි මානසික අසහන. ඒ අසහනයට බෙහෙත් කර කර ආයෙත් රූප බලන්නම තමයි යන්නේ. අන්නේ සංසාරේ ගినాපු මේ ඊටාම තුච්ච රසයකට තියෙන මේ ආශාව නිරාමිෂ සුඛයත් එක්ක කල්පනා වුණාට පස්සේ ඒ මනසට ඇස් දෙක පෑදෙනවයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ආමිෂ සුඛයට නටන මිනිහා එක ස්පොට් එක කියලා සර්වචනසේ කියලා කියනවා. නිරාමිෂ සුඛේ දන්න මිනිහා ඇස් දෙකම පැදිච්ච කෙනෙක් විදිහට යාට ගැඹුරු පේනවා. මුතුආකල් අපි සංසාරේ කෙරුවේ මේ තිරිසනුන් හා සමාන මේ ඇහ කන දිවනාසය පිනවන්න ගියා. දැන් අපි ਸਰවඥ ශාසනයක වැඩ කරනවා. අපිට දැන් නීවරණගෙන් තොර වෙච්ච ඒ නිරාමිෂ සුඛේ ලැබෙනවා. නැත්නම් සමතය සමත සම්මාදිට්ඨිය එතෙන්දි කියනවා පටිපක්ඛ විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටම් භවීය කියලා අටුවාචාර්ය වහන්සේ. ප්‍රතිපක්ෂ ධර්ම වෙන නිවර්ණ අයින් වුණාට පස්සේ කොච්චර ගැඹුරක් පේනවද කියනවනම් විමර්ශනට අර සීලයක ඉඳලා සමාධියට ගිහිල්ලා සමාධියට ලැබෙන මේ සුඛය සමාධිමේ සුඛය මනුෂ්‍ය ජීවිතයක ලබන්න පුළුවන් උත්කෘෂ්ඨම එකක් වශයෙන් සමාහලට කියනවා manussත්වයේ ඉක්මවල ගිය එකක් විදිහට තේරෙන්න පටන් ගන්නවා එතකොට එන ඒක මේ සත්පුරුෂයන්ට විතරක්, සම්බ්‍රහ්මචාරින් වහන්සේලාට විතරක්, ආර්යයන් වහන්සේලාට විතරක් වෙන් කරපු වෙනම මේෂයක්. මේ පෘථග්ජනය යන මේෂේ සංගරාජ රම්බුරුවන්ගේ බලු දානවා. හොඳ රසන්න කැමරිලා බල්ලෝ බැඳලා ඉන්නකන් හරි කාපල්ලා පිළ ලියපු දවසේ කවදාකවත් කැම කන්න වෙලාවක් නැහැ බල්ලෝ බල්ලෝ උන් කාගට. වැඩිම බලු කැම්බැල්ලේ. ඉතින් රජුරවලු මොකද මේ ගෝසාව කියලා ඉස්සරහද සංගරාජ රාමදුර රංගරාජ රාමදුරන්ගේ බලුදානි කියලා. මේ පුතඥයන්ගේ පාටි කියනෙව්වා ඔය සෙල්ලම් ඔක්කොම ටික සංගරාජ රාමදුරන්ගේ බලුදානි වගේ තමයි කැම කණ්ඩ වෙලාවක් නැහැ උරුට්ටුව තමයි කියන්නේ. ඉතින් මේ මට්ටමට යගියේ නැතුව අපිට මැරෙන්න වුණොත් මේ ජීවිතේ මෙච්චර ලස්සන සාසනයක් හම්බෙලා මෙච්චර විස්තර තියේදී ඒකට දෙවැන්නේකට දොස් කියන්න බෑ. ඒක ලබන්නත් දෙවැන්නේගේ සහයෝගයකුත් නැහැ. නැති වෙන්නත් දෙවැන්නේක් නැහැ. අන්න ඒ තරම් ශ්‍රේෂ්ඨ උප්පත්තිය තමයි මනුෂ්‍ය භාවය කියලා කියන්නේ. මනුෂ්‍ය භාවයත් ලැබිලා මේ දේත් ලබන්නේ නැතුව අපි මේ උරුට්ටු කරන ලෝකයේ කොච්චර කැපිපෙන්න හැදුවත් ඒකේ සත්ත පහක ගන්න දෙයක් නැහැ. මේ ආර්ය සම්මා සමාධියත් එක්ක කල්පනා කරලා බලනකොට අඩු ගානේ මේ මට්ටමෙවත් ඔලෝස ගන්න බැරි නම් උපත්ය සහ මරණය දෙකම සිද්ධ වෙන්නේ තිරසම් මට්ටමේ. මේ මට්ටමට යන්න පුළුවන් නම් ආධ්‍යාත්මික මට්ටමකට යන්න. අපි ඒක ආගමික මට්ටමකට යනවා. ඒක කාටක නිග්‍රහ නිග්‍රහ කරන්න බෑ. මොකද ඒක චර්යාවක් කරා ප්‍රතිපදාවක් කරා යන්නේ. ඒ නිසා යෝගාවචරෙන්ට ඒක කිචි අභිමතාර්ථයක් විදිහට තියාගන්න ඕන. මේක නෙවෙයි නිවන කියන්නේ. නමුත් නිවනට යනකොට අතරමඟ හම්බෙන ශතපොන් කණුවක් වගේ. ඉතින් මේක අල්ල බදාගත්තොත් විතරක් අහු වෙනවා. තණ්හාවට අහු වෙනවා. නමුත් මේ සමාධිය අවශ්‍ය දෙයක්. ගමනට අවශ්‍ය දෙයක්. ඒක නිසා මේ කරගෙන යන වැඩ හැම එකකදීම බලන්න ඕනේ අපි ඒක අපේ සබ්‍රක්‍මචාන් වහන්සේලාට වැඩෙන ක්‍රමයට ඕනේ අපි හැසිරෙන්නේ. තම තමන්ගේ මේ සමත සමාධිය වැඩෙන ක්‍රමයට ඕනේ අපේ චර්යාව, ආහාර, කෑම, නිින්ද, ඇසුර පවත්තන. ඒක අධ්‍යක්ම නැති මනසෙන් තේරෙන්නේ නැහනේ කොහොමද ගැළපෙන දේ නොගැළපෙන දේ කියලා. සපය සපය තේරෙන්නේ. ගැළපිච්ච මනුස්සයාට තියෙන්නේ තමයි යම් දවසක එහෙම දෙයක් ලැබුණේ කොහොමද? අන්න ඒ සපය කරුණ නැවත නැවත සපයා දීමේ පුළුවන් තරම් හිත අර සමත සම්මාදිට්ඨියට නැත්නම් සමත සමාධියට යොමු කරවන්න. මෙන්න මේක තමයි සම්ප්‍රදාන කුල අපේ ත්‍රිපිටකයේ කිව්වොත් 15000ක් විතර සූත්‍ර තියෙනවා. සිට 90කට වැඩි සූත්‍ර මේ ක්‍රමේ විස්තර කරනවා. නමුත් සමහර තැන්වල සූත්‍ර තියෙනවා මේ විදිහට සමත සමාධියටපත් නොවි මේ සමාධිය විපස්සනා සමාධියක් විදිහට ලබා ගන්න පුළුවන්. නැත්නම් ආනාපාන භාවනාවේදී හැපෙන තැනත් අල්ලාගෙන ආස්වාද ප්‍රසද්දකේ වෙනසත් අල්ලාගෙන ඒ හරහා එන ක්ෂණික සමාධිය හරහා මේ කෘත්‍ය සම්පාදනය කරගන්න පුළුවන්. අද දවසේ කාලය ගත වෙච්ච නිසා අපි මෙතනදී ධර්ම දේශනාව නැවත කරනවා. අපි බලාපොරොත්තු වෙමු හිත වෙනකොට ඒ ආර්ය වූ සම්මා සමාධියට මූලික වෙන්නා වූ එහෙම නැත්නම් ඒකට පූර්වංගම වෙන්නා වූ මේ සම්මා දිට්ඨිය කම්මසකතා ඥාන සම්මා දිට්ඨිය සමත සම්මා දිට්ඨිය ඉඳලා විපස්සනා සම්මා දිට්ඨිය යන්නේ කොහොමද මේ දෙක අතර වෙනසක් තියෙනවද ඒක මොකද්ද මේ සමත සම්මා දිට්ඨිය හෝ විපස්සනා සම්මා දිට්ඨිය හරහා මාර්ග සම්මා දිට්ඨි ඵල සම්මා දිට්ඨියට මොන විදි ප්‍රතිපදාවක් තියෙන කියන එක අපි හෙට දවසට සාකච්ඡා කරමු කියන ගීසුමතියේදී අද මේ තාක්කල් ඉදිරිපත් කරන ලද කරුණු කරගෙන යන භාවනාවට සත්‍ය සමාධිය වැඩි කිරීමට ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සියලු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා